දැන් හැමලම ඇවිල්ලා නේද ඉන්නේ. අර මූලපරියාය සූත්‍රය වගේම <clears throat> අතිශය වැදගත් සූත්‍රයක් මෙන්න මේ සබ්බාසව සූත්‍රය කියන එක. හේතුව මොකද මේ මූලපරියාය සූත්‍රයට පස්සේ තියෙන සූත්‍රය තමයි සබ්බාසව සූත්‍රය. එක ළඟ තියෙන සූත්‍ර දෙකක් මේ කරුණු කාරණාව හරියටම ග්‍රහණය කරගන්න ඕන දෙකක්. මේ සබ්බාසව සූත්‍රය ඇත්තටම මේ මම මේ දවසක් කියවනකොට තේරිච්ච දෙයක් තමයි මේ තථාගතයන් වහන්සේ මේ සබ්බාසව සූත්‍රය දේශනා කරලා තින්නේ පුතජනයන්ට නෙමෙයි. ඒක මට හිතෙච්ච එක මම කියන්නේ. හැබැයි ඕගොල්ලෝ බලන්න. ඒක ඇත්තද නැද්ද කියලා. මේ සූත්‍රය ඇතුලේ කියවගෙන යනකොට මේක තේරෙනවා. ඒ කියන්නේ පෘථජනයන්ට කියපු සූත්‍රයක් නෙමෙයි. මට වැටහිච්ච ආකාරයට අපිට අපි ඉන්න තැන බලා ගන්න කියපු සූත්‍රයක්. ඒ කියන්නේ අපේ ධර්ම අවබෝධය අනුව ඉන්න තැන බලා ගන්න කියපු සූත්‍රයක් ඒක පැත්තකින්. ඒකෝර අපි බලන්න ඕනේ මේ සූත්‍රය අනුව අපි කොතනද ඉන්නේ කියලා මූලපරයය සූත්‍රය වගේම එකක්. හොඳයි. ඉතින් <clears throat> තථාගතයන් වහන්සේ මේ සබ්බ සූත්‍රය දේශනා කරනවා. මහණෙනි, තොපට සියලු ආශ්‍රවයන්ගේ සංවරණ කාරණා දේශනා කරන්නෙමි. ඒ අසම්. මනාකොට මෙනෙහි කරව වදාළසේක. දැන් මෙන්න මෙතන කියනකොට දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ ධාතු 18යි 18ෙන් 17ක් ආශ්‍රව නොවේති ධම්ම ධාතුව ආශ්‍රවද වෙති ආශ්‍රවද නොවේති කොහොම එකක් මම කියවනේ උදේ දැන් මෙතන මොකද කියන්නේ කතා කරන්නේ නැන්සේ මානෙනික ඔබට සියලු ආශ්‍රවයන්ගේ සංවරණ කාරණා දේශනා කරන්නේ මේ ආසව ගණනාවකට මෙනෙහි කරා ඔන්න ආශ්‍රව ටික විස්තර කරනවා කතා කරන්නේ නැන්සේ මොකද කියන්නේ මහණෙනි මම දන්න දන්නවට දක්නවට ආශ්‍රවයන්ගේ ශ්‍රේ කිරීමක් ඉවත් පහ කිරීමක් කියමි නොදන්න නොදක්නයන්ට නොකියමි මහණෙනි කුමක් දන්නවට කමක් කුමක් දක්නවට ආශ්‍රව පාවේද කියලා අහනවා එහෙනම් මෙන්න මේ කතා ඒක මම මෙතන මේ විස්තර කරේ මේ කතා කරන්නේ නැන්සේ කියලා තියෙනවද දන්න දක්නයට කියනවා නොදන්න නොදක්නයට කියන්නේ නැහැලු මේ ආශ්‍රව භාග කරන එක. එතකොට මෙන්න මේක දිහා බලන්න ඕනේ මොනවද මේ ආශ්‍රව? කොහොමද මේ ආශ්‍රව උදා වෙන්නේ? කොහොමද ඒක නිරෝධය? එහෙනම් අන්න ඔය කාරණේ අපි දැනගෙන තියනවද? නැද්ද කියලා බලන්න ඕනේ. නේ? හරි. මහණෙනි යෝනිසෝ මනසිකාරයද අයෝනිසෝ මනසිකාරයද වේ. ඒ කියන්නේ මොකද වෙන්නේ? කුමක් දන්න උන්ට කුමක් දක්න උන්ට ආශ්‍රව ප්‍රහවෙන්නේ. ඒක මොකක් දන්න අයටද? යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි දන්න අයට ආශ්‍රව පහ වෙනවලු නොදන්න අයට පහ වෙන්නේ නැහැලු. ඒ හින්දා නොදන්න අයට කියන්නේ නැහැලු. දැන් කල්යාණ මිත්‍ර සම්පත්තිය හම්බ වුණා නම් සද්ධර්මයක් ශ්‍රවණය කරා නම් යෝනිසෝ මනසිකාරයක් කරා නම් ධම්මානුගම්මත් ලැබිලා නම් යෝනිසෝ මනසිකාරය දන්නවද නැද්ද? අයෝනිසෝමනසිකාරය දන්නවද නැද්ද? එහෙනම් ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දැක්කනම් ඒක යෝනිසෝමනසිකාරය. ලෝකය නිත්‍යයි සුඛයි අත්තයි හොඳයි වටිනවා සාරයි කියලා ගත්තා නම් ඒක අයෝනිසෝමනසිකාරය. එහෙනම් ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දකින්නට ආසව පහ වෙන්නත් ඕනේ. ලෝකය ඉත්‍යයි සුඛයි අත්තයි කියලා දකින්නට ආසව ගොඩ නැගින්නත් ඕනේ. හරි. ඊළඟට කියනවා නුනුවණින් මෙනෙහි කරන්න ආහට. මොකෙන්ද? නුනුවණින්. නුනුවණින් එහෙම නෙමෙයි හොඳේ. නුනුවණින් මෙනෙහි කරන්න ආහට නූපන් වූ ආශ්‍රවය උපදීද? උපන් වූ ආශ්‍රවය වැඩේද? නූපන් වූ ආශ්‍රවය මොකද වෙන්නේ? උපදිනවා. ඉපදිච්ච ආශ්‍රවය වැඩෙනවා. නුවණින් මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? නූපන් වූ ආශ්‍රවය උපදින්නෙත් නැහැ. උපන් වූ ආශ්‍රයව ප්‍රහීන වෙනවලු. මෙන්න මේ ප්‍රහීන කරගන්න තියෙන ක්‍රම හත ඊළඟට කියනවා. මොනවද? ආශ්‍රව ටික ප්‍රහීන කරගන්න ක්‍රම හතක් තියෙනවා. සෝවාන් නුවණින් පහකලිතු ආශ්‍රව. මොන පළවෙනි එක? දෙවෙනි එක තියෙනවා සංවරයෙන් පහකලිතු ආශ්‍රවය. ඊළඟට තියෙනවා ප්‍රත්‍යවේක්ෂාවෙන් පහකලිතු ආශ්‍රවය. ඊළඟට තියෙනවා අදිවාසයෙන් පහකලිතු ආශ්‍රවය. ඊළඟට තියෙනවා පරිවර්ජයෙන් පහකලිතු ආශ්‍රවය. ඊළඟට තියෙනවා විනෝදයෙන් පහකලිතු ආශ්‍රවය. ඊළඟට තියෙනවා භාවනාවෙන් පහකලිතු ආශ්‍රවය. ආශ්‍රව කීයද? හතයි. පළවෙනි එක මොකද්ද? සෝවාන් නුවණින් පහකලිතු ආශ්‍රවය. හතෙනි එක මොකද්ද? එන භාවනාවකින් කියන්නේ හත. ඉස්සල එකක් තියෙනවා. මැද තව පහකුත් තියෙනවා. તો පළවෙනි එක හරියට දැනගත්තා නම් අර පහට හුරු වෙනකොට තමයි හත්වෙනි එකේ පිළිගන්න පුළුවන් වෙන්නේ. මේ පිළිවෙලක් දීලා තියෙන බුදුහාම. නේ. එන පිළිවෙලටම යන්න වෙනවා. අපිට ඕන ඕන තැනින් පයින්න බෑ. හොඳේ. එන සෝවාන් වුණි පාරලිත වාස <coughs> විස්තර කරන දැන් තථාගතයන් වහන්සේ එකින් එක. දැන් ඉතින් මම මේ පළවෙනි සෝවාන් වුණි පාරලිත වාසල පහ කරනකොට විස්තර කරනකොට <coughs> තම තමන් බලාගෙන යන <coughs> මෙන්න මේ ආශ්‍රවය තමන්ට පහ වෙලාද නැද්ද කියලා. ඔච්චර බලන්න. හරි. ඒ හින්දා ආයි මගෙන් අහන්න එපා. මට ආශ්‍රව පහිනුද කියලා. මොකද මම දන්නේ නැහැ. තම තමන් බලන්න. මානිනී සෝවාන් වුණින් පහළ වාසෝ කවරේ දෙයක්. මේ ලෝකේ බුද්ධාදී ආර්යයන් නොදන්නා බුද්ධාදී අධර්මයේ බුද්ධාදී ආර්යයන් නොදක්නා ආර්ය ධර්මයේ අදක්ෂ වූ ආර්ය ධර්මයේ නොහික්මුණු බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ නොහික්මුණු අසෘතවත් පෘතජන තෙමි. මෙනෙහි කළ යුතු ධර්මයක් නොදනි මෙනෙහි කළ යුතු ධර්මයක් නොදනි මෙනෙහි නොකළ යුතු ධර්මයක් නොදනි. මෙනෙහි කළ යුතු ධර්මයක් නොදන්නා මෙනෙහි නොකළ යුතු ධර්මයක් නොදන්නා හේතෙමේ යම් ධර්මයක් නොමෙනෙහි කළ යුත්තා නම් ඒ ධර්මයම මෙනෙහි කරයි. යම් ධර්මයක් මෙනෙහි කළ යුත්තා නම් ඒ ධර්මය මෙනෙහි නොකරයි. දැන් මොකද අසුත පුතජන ක්‍රමේ? මෙනෙහි කළ යුතු දේ දන්නේත් නැහැ. මෙනෙහි නොකරන්න ඕනේ කියලා දන්නෙත් නැහැ. මෙනෙහි නොකරන්න ඕනේ එකම මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න ඕනේ එක දන්නේ නැහැ. නේ? අපි මොකද බලන්න ඕනේ? අපි තේ දේ කරනවාද කියලා. නේ? බැරි වෙලාවකත් මේ කියන දේ මේ විදිහටම කරනවා නම්. කවුද? අන්න දෙචරයි. බුදුහාම බලාගෙන කියන්නේ. Tamanට බලාගෙන මේ කියන්නේ. හොඳේ. ඊළඟට කියනවා යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරේ නම් මෙනෙහි නොකළ යුතු ධර්ම කවරේද? ඔන්න මෙනෙහි කරන්න ඕනේ නැතිව කියනවා. මුලින්. මොනවද මෙනෙහි කරන්න ඕනේ නැත්තේ? යම් ධර්මයක් මෙනෙහි කරන්නා හට නූපන් වූ කාමාශ්‍රවය උපදීද? උපන් වූ කාමාශ්‍රවය වැඩේද? නූපන් වූ අවිද්‍යාසෝ උපදීද උපන් වූ අවිද්‍යාසෝ වැඩේද නූපන් වූ භවසෝ උපදීද උපන් වූ භවසෝ වැඩේද මෙය මෙනෙහි නොකල යුතු ධර්මයි දැන් අපිට මේ ධර්මයේ තෝරගන්න කලින් තෝරගත්තේ නැත්නම් පෙරේද කවුරු හරි බයිනවා බැන්නාම යකා නැගලා දත් මිටි කාලා යක්ෂ ගතිය ඇවිල්ලා කෑ ගහනවා ඒක ප්‍රහීන කරනවද තව තව වර්ධනය කරගන්නවද ඈ මම මේක අහලා නැත්නම් මොකෝ කරන්නේ මේක අහලා නැත්නම් මොකෝ කරන්නේ අන්න නූපන් වූ ආශ්‍රවය ඒ මොහොතේ ඉපදුනා ඊට කලින් හිටියේ නෑ යකා ඉපදුනා නේද ඉපදුනා ඒ ආශ්‍රවය වැඩුණා එහෙනම් වැඩි කියනවා කාමාස් දැන් කාමයේ මුල් කරගත් එකක් වෙන්න පුළුවන්. භාවයක් මුල් කරගත් එකක් වෙන්න පුළුවන්. අවිද්‍යාවක් මුල් කරගත් එකක් වෙන්න පුළුවන්. අන්න වැඩි වෙනවා. මොනවාද අවිද්‍යාව ස්වභාවස්ව කාමාස්ව වැඩි වෙනවා. ඇයි ඒ වැඩිනේ? අන්න රූපයක් ඇසුරු කරගෙන ආස්වාදය භුක්ති විඳින ගිලා දස කුසලයේ සතර පාගත වෙන මට්ටමට යනවා. පුළුවන් තරම් ඒක මොකෝ කරන්නේ? වැඩි කරගන්නවා. ඔන්න ඔය ටික මෙනෙහි කරන්න ඕනේ නැද? මෙනෙහි කරන්න ඕනේ නැති ඒවා. ඕනේ නැති ඒවා. හැබැයි අපිත් මේ බණ ටික අහගන්න කලින් පුළුවන් තරම් මෙනෙහි කරේම මොනවද? කවුරු හරි බැන්නා කිව්වහම මොනවා කිව්වා කිව්වහම ඈ අවුරුදු අවුරුද්දකට පස්සේ කමක් නැහැ. අරක හිතේ තියාගෙන. පස්සේ පන්න පන්න. හතර වටේටම කිය කිය. මොහොත මොහොත පාසා අරක වමාරමින් වමාරමින්. අර ආශ්‍රව උදා කරගත්තද නැද්ද? උදා කරගත්තා. මොනවද උදා කරගත්තේ? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව. දැන් මෙන්න මේවා මෙනෙහි කරන්න ඕනේ වද? මෙනෙහි කරන්න ඕනේ නෙමෙයි. නේ? ඉතින් පෙරට සාපේක්ෂව බලන්න දැන්. හොඳයි. ඊළඟට කියනවා යම් ධර්මයක් මෙනෙහි කරේ නම් යම් ධර්මයක් කෙනෙක් මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතු ධර්මය මොනවාද? යම් ධර්මයක් මෙනෙහි කරන්නේ නැහැ. හැබැයි යා මෙනෙහි කරන ඕන ධර්මයක් මොකද කියලා කියනවා. මොකද මෙනෙහි කරන්නේ? යම් ධර්මයක් මෙනෙහි කරා නම් නූපන් වූ කාමාශ්‍රවය නූපදීද? උපන් වූ කාමාශ්‍රවය ප්‍රහීන වේද? නූපන් වූ භවශ්‍රවය නූපදීද? උපන් වූ භවශ්‍රවය ප්‍රහීන වේද? නූපන් වූ අවිද්‍යාශ්‍රවය නූපදීද? උපන් වූ අවිද්‍යාශ්‍රවය ප්‍රහීන වේද? මෙය මෙනෙහි කළ යුතු ධර්මයි. දැන් සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක්ට මොනම හේතුවක් නිසාවත් සතර අපාගත වෙන අවිද්‍යාශ්‍රවයක් උපදිනවද? මොනම හේතුවක් නිසාවත් සතර අපාගත වෙන භවආශ්‍රවයක් උපදිනවද? මොනම හේතුවක් නිසාවත් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට සතර අපාගත වෙන කාමාශ්‍රවයක් උපදිනවද? ඒ ටික උපදින්නේ නැහැ. නූපන් වාසවේ නූපදී. ඒක උපදින්නේ නැහැ. හැබැයි මිනිස්ය ගතියට අදාළ විදියට, දේව ගතියට අදාළ විදියට ආශ්‍රව උපදිනවද නැද්ද? කාමයේ භුක්ති විඳින්න ඕනද නැද්ද? ඕනේ. භවආශ්‍රව උපදිනවද නැද්ද? ඒ භවයට පත් වෙනවද නැද්ද? අවිද්‍යාව සුකරනවද නැද්ද? කියන්නේ දැන් අර නූපන් ටික උපදින්නේ නැහැ. හැබැයි උපදින ටිකකුත් තියෙනව නේද? දැන් සෝතාපන්න ආර්ශාවකයා උත්සාහ කරන්නේ ওই ටික වර්ධනය කරගන්නද ප්‍රහීන කරගන්නද? එහෙනම් මොකද කිව්වේ? නූපන් වූ කාමාශ්‍රවේ නූපදී උපන් වූ කාමාශ්‍රවේ ප්‍රහීන වේ. නූපන් වූ භවආශ්‍රවේ නූපදී උපන් වූ භවආශ්‍රවේ ප්‍රහීන වේ. නූපන් වූ අවිද්‍යාශ්‍රවේ නූපදී උපන් වූ අවිද්‍යාශ්‍රවේ ප්‍රහීන වේ. සකුදාගාමී උත්තමයෙකුට මොනම හේතුවක් නිසාවත් වස්තුකාම පිළිබඳව කාමාශ්‍රව උපදිනවද? නැහැ. භවආශ්‍රව උපදින්නේ අවිද්‍යාශ්‍රව උපදින්නේ නැහැ. හැබැයි ක්ලේශකාම උද්දම් වාරික සංයෝජ ධර්ම ප්‍රමාණයට කාමරා කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව උපදිනවා. අන්න ඒකත් මනසින් ඉගෙන මොකද කරන්නේ? නිරෝධ කරනවා නේද? ප්‍රහීන කරනවා නේද? ආ ඔන්න ස්වභාවය. මරණයේ සබඳුත කොච්චර ලස්සනට ඉස්තර කරනවද බලන්න. අපි හරියට තෝරගන්න මාර්ගය. අපි ඉන්නේ කොහෙද කියලා. හරි ඔන්න දැන් මෙනෙහි කළ යුතු ධර්මයයි මෙනෙහි නොකළ යුතු ධර්මයයි කියනවා. ඊළඟට කියනවා මෙනෙහි නොකළ යුතු ධර්මයක් මෙනෙහි කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයක් නොමෙනෙහි කිරීමෙන් නූපන් වූ ආශ්‍රය උපදීත උපන් වූ ආශ්‍රය වැඩේද හේතෙ මේ මෙසේ නුනුවණින් මෙනෙහි කරයි. හැමෙන්න පුතඥයා මෙනෙහි කරන විදිය කියනවා. අර කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව උපදින්න මෙනෙහි කරන විදිය කියනවා දැන්. දැන් මොකද බලන්න ඕන? අපි මොකද බලන්න ඕනේ? ඕ මෙන්න මේ කියන කාරණය මේ විදිහටම මෙනෙහි කරනවා කියලා. මෙනෙහි කරනවා කවුද කියලා කියන්නේ? ආසුතව පුදජනෙක් කියලා කියනවා. ලෞතුරා බුදුහාමුදුරු කියන්නේ. හොඳයි. මම බලනවා කවුද කියන්නේ. හේත මේ මෙසේ මෙනෙහි කරයි. නුනුවණින් මෙනෙහි කරයි. නුනුවණින්. ඒ කියන්නේ මොකද? අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය නෙමෙයි. මොකද? මම අතීත කාලයේ ඌයේදෝ. අතීත කාලේ ඌයේ. අතීත කාලේ නූයේදෝ. අතීත කාලේ කවරෙක් ඌයේදෝ. අතීත කාලේ කවරෙක් අතීත කාලේ කෙසේ ඌයේදෝ. අතීත කාලේ කවරෙක්ව සිටීදෝ. මෙන්න මේක හරියට තෝරගත්තා නම් අතීත කාලේ හිටියා නම් හිටියා ඇත්තේ මොකෙද? මේක අපි තෝරගත්තේ නැත්නම් මේ මොහොතේ දැන් කිමු තෝරගත්තේ? ඊ අතීතේද නැද්ද? දැන් නම් තෝරගත්තේ. ඊ අතීතේද නැද්ද? ඊයේ හිටියා නම් ඉන්නේ නැත්තේ මොකෙද? අසුත පුතජනෙක් වෙච්ච ගොම් මහන්සිය කෙනෙක් නේද? අතීතේ හිටියා නම් ඉන්නේ නැත්තේ. මේක තෝරගත්තට. මේක තෝරගත්තට පස්සේ අතීතේ හිටපු වැඩක් තියෙනවද? වැඩක් නැහැ. මම හිටියද ගන්නෑ ඒ කාලේ. ඌ හොයන්නේ නැහැ. ඇයි? තෝරගන්න ඕනේ තෝරගෙන ඉවරයි. අතීතේ මොකෝ මේ නිවන් දැක කවුරු ඉන්නවද අපි? අතීතේ ගියත් භවෙ ඊටත් භවෙ මෙයත් භවෙ බුදුහාමුදුරු ඉන්නකොට හරි කාශ්‍යප බුදුහාමුදුරු ඉන්නකොට හරි. ඒ හිටපු කොහොමද අද්දගුල අපි ඉඳලා ඇත්තේ මොකේද? මොට්ට මොලේ. මේක තෝරලා තියෙනවා. එච්චරයි. මම මේක මේ විදිහට කියන්නේ තේරුම් ගන්න. බැරි වෙලාවක්වත් මේක ටිකක් ඉස්සර කරගෙන යන්න. ඒක තේරෙයි. ඔන්න අතීත කාලේ ඉවර වෙනවා. ඊළඟට මොකද? අනාගත කාලේ වෙන්දෝ. අනාගත කාලේ නොවෙන්දෝ. අනාගත කාලේ කවරෙක් වෙන්දෝ. අනාගත කාලේ කෙසේ වෙන්දෝ. අනාගත කාලේ මම කවරෙක්ව සිටීදෝ. මේක තෝරගත්තේ නැත්නම් අනාගත කාලේ මොකද ඉන්නේ? මේක තෝරගත්තේ නැත්නම් අනාගත කාලේ මොකද ඉන්නේ? ඒත් ගොන් වහන්සේ කෙනෙක් තමයි. ඒත් මොට මූලිකම තමයි. මේක තෝරගත්තේ නැත්නම්. ඒක වෙන්නේ බෑ. නේ? ආ ඊළඟට. වර්තමානයේ. වර්තමානයේ විස්තර කරන මොකද? මම වෙන්දෝ. මම නොවෙන්දෝ. මම කවරෙක් වෙන්දෝ. මේ සත්‍යය කොයි සිට ආවාද? මම නොවෙන්ද? කොයි යන්නේද? කොයි එන්නෝද? මේක මේ මොහොතේ තෝරගත්තේ නැත්නම් ඒ ඉන්නේ මොකෙද? අර වගේ මේක. දැක්කද මෙන්න මේ හරිය තෝරගත්ත ගමන් අතීත අනාගත වර්තමාන තුන් කාලෙට ලගිනවා කියන්නේ. ඒ කියන්නේ අපි තෝරගත්තේ නැත්නම් ඉඳලා තියෙන්නේ පුතජණේ කැඩියට. මේක දැන් තෝරගත්තේ නැත්නම් ඒ ඉන්නේ පුතජණේ කැඩියට. අනාගතේ ඉන්නවනම් ඉන්නේ පුතජණේ කැඩියටමයි මේක තෝරගත්තේ නැත්නම්. ඉතින් මෙන්න මේක තෝරගත්ත කෙනාට ආයි අතීතයේ සීගල වැඩක් තියෙනවා. මෙන්න මේක තමයි බද්ධ කරන සූත්‍රය කියන්නේ. සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකයා කරන එකම දෙයක් තියෙනවා මොකද? ගෙවිච්ච අතීතය සිහි කරන්නෙත් නැහැ, ආපගත අනාගතය සිහි කරන්නෙත් නැහැ. මේ මොහොතේ අවිද්‍යාව පත්‍ය සංකාරයෙන් දුක්ඛ ස්කන්ධය හදනකොට අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ කරලා දුක්ඛ ස්කන්ධය නිරෝධ කරලා නිවන් දකින්න කිව්වේ. දැන් අතීතයක් හොයන්නෙත් නැහැ, අනාගතයක් හොයන්නෙත් නැහැ. හැබැයි මෙන්න මේක මොනවද මේ මේ හොයන්නේ කියන්නේ මොනවද? කාමාසෝ, භවසෝ, අවිද්‍යාසෝ උපදිනවා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඕක වරද්ද ගන්න එපා මෙන්න මෙහෙම. ඊයම ගාතාවක් අහගත්තා. ඒතං සංතම් පණිතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක් යෝගී රාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. ඒක මම ඊයේ තමයි අහගත්තේ. අතීතේ මෙනෙහි කරන්න එපා කියලා දිනවා. හෙට භාවනා වැඩසටහනක් තියෙනවා. ඒකට යන්න ඕනේ අනාගතේ මෙනෙහි කරන්න එපා කියලා දිනවා. එහෙම ගත්තොත් මොකෝයි? ඔයාලා ඒක මෙනෙහි කිව්වේ. මොකද කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව උපදින යමක් ඇද්ද? අන්න ඒව මෙනෙහි කරන්න එපා. එහෙනම් වීතරාගී, වීතමෝහි, වීතදෝෂී යමක් ඇද්ද? ඒව මෙනෙහි කළ යුතුයි. එහෙනම් අවිද්‍යාව ප්‍රහීන වෙනවා නම්, භවආශ්‍රව ප්‍රහීන වෙනවා නම්, ඒව මෙනෙහි කළ යුතුයි. ඒකනේ මෙනෙහි කළ යුතු ධර්මයි, මෙනෙහි නොකළ යුතු ධර්මයි කියලා එකක් කිව්වේ. එහෙනම් අතීතේ අර වමාලා ගන්න එපා කියන්නේ රාගයකට මුල් වෙන යමක් ඇද්ද? කාමයකට මුල් වෙන යමක් ඇද්ද? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව මෙනෙහි කළ වැඩක් නැහැ. ඇයි? ඒව කැමැති ඉෂ්ට වෙන්නේ නැති බව දැනගත්ත කෙනා ආපහු ඒක මෙනෙහි කළ වැඩක් තියෙනවද? අනාගතේ මෙනෙහි කළ වැඩක් තියෙනවද? ඒත් වැඩක් නැහැ. හැබැයි මේ ඔක්කොම අදාළ වෙන්නේ සතර අපාගත වෙන මට්ටම. දැන් වරදවා හිතන්නකො හෙට නෑදෑගේ එකේ අන්න තියෙනවා ඉතින් යනවා. ඒක හතර පහකට දෙන්නේ නෙමෙයි. හොඳේ නැත්තම් හිත හෙට නෑදෑගේ ගෙදර යන තියෙනවා ඒක මෙහෙ කරන්න එපා කියලා තියෙනවා ඉතින්. ඒක තමන්ගේ අම්මා බලන්න යනවා හෙට හතර පහ යනවා. <laughs> අර නැත්තම් ඉතින් මේක මේ මහ පබ ගහකට ඊට පස්සේ. එහෙම එකක් නෙමෙයි කියන්නේ. මේ සතර පහකට වෙන යමක් තියෙනවා මුල මේ මුල විස්තර කරන්නේ තා. නේ. මේ මුල විස්තර කරන්නේ. ඇයි මෙන්න මේ විස්තර මේක තෝරගත්තේ නැත්නම් මොකද ඉතින් අර මම දැන් දැනුත් තියෙන ප්‍රශ්න මම ඉන්නවද? මම නැද්ද? මම කවරෙක් කාලේ ඉන්නේ නැද්ද ඒ කාලේ? හෙට මොකෙක ඉඳීද? අර සත්‍යය මරණින් මත් යනවද? මරණින් මත් නොවෙනවද? ඔය ප්‍රශ්න ඔක්කොම ඉන්නේ කොහෙද? සමහර අය තියෙන සමහර අයහන ප්‍රශ්න. හිත තියෙන මොලේ ඇතුලේද? මොලේ තියෙන හිත ඇතුළේද? බොහොම ප්‍රශ්න තියෙනවා. නේ. හිත තියෙන මොලේ ඇතුළේද? බොහොම ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න තියෙනවා. ඒක තමයි මම අතන බොහොම ප්‍රශ්නයක් ඇහුවා කියන්නේ. මම කාටද කිව්වත් එක. හිත තියෙන මොලේ ඇතුළේද කියලා. මං කිව්වා ඊට පස්සේ මිනාට හරි. හිත තියෙන්නේ අපි හිතමුකෝ මොලේ ඇතුළේ කියලා. ඒ කරන්න තියෙන්නේ ත්‍රාගදේශ මොහොත හින කරන්නේ. හිත තියෙන්නේ යටිපතුල කියමුකෝ. ඒ කරන්න තියෙන්නේ ත්‍රාගදේශ මොහොත හින කරන්නේ. හිත තියෙන්නේ හෘදය ඇතුළේ කියමුකෝ. ඒ කරන්න තියෙන්නේ මොකක්ද? එහෙනම් කරන්න ඕනේ හිත තියෙන තැන හොයන එකද ත්‍රාගදේශ මොහොත හින කරන එකද? එහෙනම් කොහේ හරි තිබිද්දී. ඒ ඕ හොයන්න ගියාම නිවන් මාර්ගයේ පැත්තක ලෝකේ නැති ප්‍රශ්න. ඇයි තර්ක විතර්ක කවුරු හරි කෙනෙක් ඔප්පු කරනවා නෑ නෑ හිත තියෙන්නේ මෙතන. දැන් මෙයාට මොකද? තෝ උන්ජා ගන්නේ තර්ක. මෙයා ඔප්පු කරන්න හදන කොහොමද හිත තියෙන්නේ නෑ මේක ඇතුලේ කියලා. ඔය දෙන්නම ඔක පැත්තකින් තියලා. දෙන්නම රාග හදාගත්ත වැඩ පිළිලා තියෙනවා, දේශ හදාගත්ත වැඩ පිළිලා තියෙනවා. ඒක නියෝග කරගත්තා හරිනේ. අන්නේ වගේ ඒකෙන් ප්‍රකාර වෙනවා කියන්නේ ලෝක සාස්ත්‍රත හදාගන්න එපා කිව්වේ ඒකයි. තේරුණානේ? මේ හිතෙන් හටගන්න රාගයක් ඇද්ද, දේශයක් ඇද්ද, මොහයක් ඇද්ද? අන්නේ ඒක කැමැති ඉෂ්ට වෙන්නේ නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්මයි නම් ඔන්න ඔක නියෝග කරලා දාන්න. තියෙන කොයි කියලා හොයලා වැඩ නෑනේ නේ. ආ. එහෙනම් මෙන්න මේක නපොදෙන අතීතයේ ඉන්නවද කියලා අහනවා. අතීත අනාගත වර්තමාන තුන් කාලේට මාර ගන්නවා. මෙන්න මේ හිත හිත ඉන්න කෙනෙක් මෙයා. මෙසේ නුනුවණින් මෙනෙහි කරන ඌට සවදායරුන් දෘෂ්ටියින් අතරින් එක්තරා දෘෂ්ටියක් උපදී. සෞදාරික දෘෂ්ටින් අතරින් එක්තරා දෘෂ්ටියක් උපදී. මාගේ ආත්මය ඇතයි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් උඩ දෘෂ්ටියක් උපදී. ඒකට කියනවා සාස්වත දෘෂ්ටිය. මාගේ ආත්මය ඇතයි කියලා. මාගේ ආත්මය නැතයි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් උඩ උත්තේජ දෘෂ්ටියක් උපදී. ආත්මයක් නැහැ කියන්නේ. නේ. මොකද දෘෂ්ටිය? උත්තේජ දෘෂ්ටිය. දැන් අපිත් ඔය කී කියනවනේ හිටපුවම ආත්මයක් නැහැ ආත්මයක් නැහැ කියේ. එම් කියනවනේ. ඒක මොන දෘෂ්ටියද ඉන්නේ? මේ බුදුහාමුදුරුවෝ ආත්මයක් නැහැ කිව්වොත් මොන දෘෂ්ටියද? උත්තේජ දෘෂ්ටිය. ආත්මයක් තියෙනවා කිව්වොත් සාස්වත දෘෂ්ටිය. වැඩි වැඩි කට්ටිය කොහෙද මොන දෘෂ්ටියද ඉන්නේ? ඕ දැන් ඉතින් ඔය ඉන්නේ ආත්මයක් නැහැ අනාත්මයක් නැහැ කියන්නේ. වේදනා දෘෂ්ටි. වැරදි දෘෂ්ටි කියන්නේ. ඇයි ඒ ඔක්කොම ඇත නැත අන්ත දෙකට යන ඒවා. උත්තේජ දෘෂ්ටියක් උපදී, සාස්ත්‍ර දෘෂ්ටියක් උපදී. කියලා මේක කියනවා මෙසේ දෘෂ්ටි සංයෝජන මෙන්න මේවට උපදිනවට කියනවා දෘෂ්ටි සංයෝජන කියලා. අන්න සංයෝජන. දැක දෘෂ්ටි සංයෝජනය වල කියන්නේ. සංයෝජන ධර්ම හැදෙනවා කිව්වේ ඒකයි. මෙන්න මේවා දෘෂ්ටි සංයෝජනය. මෙසේ දෘෂ්ටි සංයෝජනය කියන ලැබේ මහන්නේ දෘෂ්ටි සංයෝජනෙන් සංයුක්ත වූ අසෘතව පෘථග්ජන තෙමේ. මෙන්න මේ කියනට ලැබෙන එක කියනවා ඊළඟ බුදුහාමුදුරුවෝ. මේ විදිහට මෙන්න එකට රිනකොට ලැබෙනවා මොකද්ද? ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැළපීමෙන් කායික දුකෙන් මානසික දුකෙන් දැඩි අසහනෙන් නොමිදේ සියලු සසර දුකින් නොමිදේයයි කියන ලැබේ. අනුපතජන කියන කිලිවයි. අපතජනගේ ස්වභාවය මොකද්ද? දැන් මේක ඇතුළේ තථාගතයන් වහන්සේ විස්තර කරන්නේ පංච උපාදානස්කන්ධය ආස්වාදය ආදී නිස්සන්දේ මොකද විස්තර කරන්නේ? ඇයි විස්තර කරන්නේ නැත්තේ? තථාගතයන් වහන්සේ මුලම පෙන්වා මේ මම දේශනා කරන්නේ දන්න දක්නායට විතරයි නොදන්න නොදක්නායට නොකියමි කියලාම කිව්වා. මොකක්ද දන්නද? යෝනිසෝ මනසිකාරයක් දන්න, අයෝනිසෝ මනසිකාරයක් දන්න අයට මේක කියනවා. නොදන්න අයට කියන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි දන්න අයට මේක කියනවා. ඒක දන්නේ නැති අයට කියන්නේ නැහැ. කවදාවත්. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනත්තයි කියන යෝනිසෝ මනසිකාරයත් ලෝකයේ ඉච්ඡයි සුඛයි අත්තයි හොඳයි වටිනවා සාරයි කියන අයෝනිසෝ මනසිකාරයත් හොඳට දන්න කෙනාට මේක තෝරගන්න පුළුවන්. අනිත් අයට තෝරගන්න බැරි හින්දා ඒ අයට කියන්නේ නැහැ. කියලා වැඩක් නැහැ. මෙන්න මේකට ලැබෙන අන්තිම අපිට බෝනස් එක මොකද්ද? ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස සියලු දුක්ඛ ස්කන්ධයෙන් නොමිදේයයි කියනු ලැබේ. දුකෙ මිදුණාද? නැහැ. එහෙනම් අපි කොච්චර හරි මම අතීතේ මේව අනාගතේ මේව ගාලවල මේව කියලා ඕක කරන්නේ මොකෝ වෙන්නේ? ශෝක පරිදේව. ඇයි? ඔය ඔක්කොම කරන්නේ නැහැ විද්‍යාවෙන්. විද්‍යාවෙන් කරන්න බෑ. දැන් අපි තමයි මොකක් හරි ඒ දැන් මේ මේ මේක කරනකොට තේරෙනවා මෙන්න මේ විදි මේ දෘෂ්ටිය නැතුව ලෝකේ ගෙනියන්න පුළුවන්ද? මේ මේ දෘෂ්ටිය නැතුව ලෝකේ ගෙනියන්න පුළුවන්ද? බෑ. ලෝකේ ගෙනියන්න මොකද ඕනේ? මේ දෘෂ්ටිය ඕනේ. අයි අනාගතේට සීනමවන්න ඕනේ. අතීතේ ගත්තේ කියන්න ඕනේ. ඕන රටක් රාජ්‍යයක් ඕනම මේ ලෝකයක් ගෙනියන්න මේ දෘෂ්ටි දෙක ඕනමයි. ඇත නැතන්ද දෙක. මේ දෙක නැතුව ගෙනියන්න බෑ. නේ? ඇයි? මේ ක්‍රම දෙක ඇතුලේ මිදෙන මගක් නැහැ. මිදෙන මගක් නැහැ. ලෝකෙට බැඳෙන මගක් විතරයි තියෙන්නේ. ආශ්‍රව උපදිනවා. නේ? ඊළඟට ඔන්න පුරුකජන ගැන කියලි ඉවරයි. අපි බලන්න ඕනේ මොකද බලන්න ඕනේ. ඔය කියපු ටික බලන්න. ඔන්න ඕම හිතනවා. හැබැයි ඒක මේ අතීතයම සිහි වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. හොඳේ. සිහි වෙලා සතර අපාගත වෙනකොට දැන් කවුරු බැන්න කියලා මම පණිවිඩයක් එනවා. ඕකත් එක එල්ලි එල්ලි පලි අරගෙන පෝල් ගහලා පලි අරගෙන ඔන්න යන්න ඕන මානසිකත්වය එනවා කියලා බලන්න. එනවනම් කවුද කියලා කියනවා. හැබැයි ඒ බැන් එක බැන් එක බවට තඳුරගනි සමාට ආශ්‍රය පොඩ්ඩක් ඉපදී. ඇයි? අරකට මුලපරිය සූත්‍රය කිව්වා. මඤ්ඤනාද නොකරයි නොද නොද මඤ්ඤනාද කරයි. මඤ්ඤනා නොකර ටිකුත් තියෙනවා. කරන ටිකුත් තියෙනවා. දැන් මඤ්ඤනා කරන ටික සපද ඇහුවෝ. නිවන් සපද. නෑ ඒක දුවන්න. හැබැයි ඒක කරන බව දන්නව නෑ. ඒතර එයා ඒක දැනගත්තම ඒක ඒකෙන් ප්‍රහීන කරන්න හදන්න පුළුවන් තරම්. ආන්න ප්‍රහීන කරන්න හදනවා කිව්වේ ඒකයි. ඒක ඇසුරු කරන්න හදන්න. හැබැයි මේක තෝරගත්තේ නැති නම් මොකද කරන්නේ? ඒකට හේතු සාධක හොය හොය තව තව ඒවා කර කර ඒක එහෙම නෙමෙයි උනේ මෙහෙම උනේ කී කිය මොන කරන්නේ මේ? අරකට ඒක එල්ලි එල්ලි එල්ලි එල්ලි යනවා. ඒකයි ව්‍යාපාදයක් කිව්වේ ඒක. ව්‍යාපාදේ වෙනයි පටිගේ වෙනයි. පටිගේ කියන්නේ ගැටෙනවා. හැබැයි ගැටුණට ඒක ගෙනියන්නේ නෑ. ව්‍යාපාදේ එහෙම නෙමෙයි පහත් පැත්තක් කරාම ගෙනියනවා. කාම ඡන්දේ වෙනයි, කාම රාග වෙනයි. කාම ඡන්දේ කරන්නේ චිත්තය අන්දම වෙලා. කාම රාගය කියන්නේ කාමයා භුක්ති විඳින කැමැත්ත තියෙනවා. හැබැයි අන්ද වෙලා නෙමෙයි. අතර අන්ද වෙලා ඉන්නවා කාම ඡන්දේ. සතර පාපයක් කරනවා. ඊළඟට ඉස්සර කරනවා ආර්ය ශ්‍රාවකයා ගැන. මානිය ආර්ය ධර්මයේ දක්නා ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ හිකුණු සත්පුරුෂයා දක්නා සත්පුරුෂ ධර්මයේ හිකුණු ආර්ය ශ්‍රාවකතේ මේ මෙනෙහි කළ යුතු ධර්මයක් දන්නේ මෙනෙහි නොකළ යුතු ධර්මයක් දන්නේ. හේත මේ මෙනෙහි කළ යුතු ධර්මය දන්නේ මෙනෙහි නොකළ යුතු ධර්මයක් දන්නේ මෙනෙහි නොකළ යුතු ධර්මය නම් ඒ ධර්මය මෙනෙහි නොකරයි මෙනෙහි කළ යුතු ධර්මය මෙනෙහි කරයි. මානිය යම් ධර්මයක් මෙනෙහි කරේ නම් නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ධර්ම කවයේ දෙයක්. නූපන්නු කාමාශය උපදීද උපන්නු කාමාශය වැඩේද නූපන්නු භවශය උපදීද උපන්නු භවශය වැඩේද නූපන්නු අවිද්‍යාශය උපදීද උපන්නු අවිද්‍යාශය වැඩේද මෙය මෙනෙහි නොකල යුතු ධර්මයි. යා මේක දන්නවා ආර්ය ශ්‍රාවකයා. යම් ධර්මයක් මෙනෙහි කරේ නම් මෙනෙහි කල යුතු ධර්මය මොකද්ද? මොකද නූපන්නු කාමාශය නූපදීද උපන්නු කාමාශය රහින වේද නූපන්නු භවශය නූපදීද උපන්නු භවශය රහින වේද නූපන්නු අවිද්‍යාශය නූපදීද උපන්නු අවිද්‍යාශය රහින වේද මෙය මෙනෙහි කල යුතු ධර්මය. ඔහුට මෙනෙහි කල යුතු ධර්මයක් මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කල යුතු ධර්මයක් මෙනෙහි කිරීමෙන් නූපන්නු වාසය උපදීද උපන්නු වාසය රහින වේද හේතෙමේ දුකයයි නුවණින් මෙනෙහි කරයි. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය. දුක මෙනෙහි කරන්නේ මොන විදිහටද? යෝනිසෝ මනසිකාරයෙන් අනිත්‍යයි දුක්ඛයි අර්ථය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන අදහසට අනුව දුක තෝරා ගන්නවා. ඒ දුක සමුදයයි නුවණින් මෙනෙහි කරයි. දුක්ඛ නිරෝධයයි නුවණින් මෙනෙහි කරයි. දුක්ඛ නිරෝධ ගාමිනීයයි නුවණින් මෙනෙහි කරයි. මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සත්කාය දිට්ඨියත් විචිකිච්ඡාව සීලබ්බත පරාමාසත් ප්‍රහීන වේ. මහණෙනි මෙය දර්ශණයෙන් පහකල යුතු ආශ්‍රවයයි කියනු ලැබේ. ඔන්න දර්ශණයෙන් පහ වෙන විදිහ. දැන් තමයි බලන්න අහගත්ත බණ ටිකෙන් ඔන්න ඔය කියන කාරණේද අහගත්තේ කියලා. අර ආසාදයක් උදා කරගන්න ගිහිල්ලා නූපන්නු කාමාසෝ නූපන්නු භවාසෝ නූපන්නු අවිද්‍යාසෝ උපදවගත්තා. ඇයි ඒවා උපදවගත්තේ? අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන යෝනිසෝමනසිකාරය දන්නේ නැති හින්දා. අන්න ඒ අනිත්‍ය දුක්ඛ අනාත්තයි යෝනිසෝමනසිකාරය දැක්ක හින්දා දැන් නූපන් වාසෝ ටිකක් උපදින්නෙත් නැහැ. හැබැයි උපදින ටිකකුත් තියෙනවා. නූපන් භවසෝ උපදින්නෙත් නැහැ. ඒත් උපදින ටිකක් තියෙනවා. නූපන් කාමසෝ උපදින්නෙත් නැහැ. ඒත් උපදින ටිකක් තියෙනවා. එහෙනම් සංයෝජන ධර්ම වලින් හරියටම දුක්ඛාර සත්‍ය, සමුදයාර සත්‍ය, නිරෝධාර සත්‍ය, මාර්ගාර සත්‍ය දැනගත්තා නම් චතුරාර්ය සත්‍ය දැනගත්තා නම් ඒකනාගේ සත්කාරිත්‍ය විචිකිච්ඡා සීලපත පරාමාසයි ප්‍රහීනයි. ඒ දර්ශනයෙන් පහ කරන්න ඕන ආශ්‍රය කියලා ඉස්තර කරනවා. ඉතින් මම බලන්න අහගත්ත බණ ටිකේ ඔන්න ඕකද උදා Tamanට අවබෝධ වුණේ කියලා. නේ? හරි. දැන් ඊළඟ ආශ්‍රය. මෙන්න මේ ආශ්‍රවයෙන් පස්සේ පළවෙනි ආශ්‍රවේ නොකියපු දෙයක් මේ දෙවෙනි ආශ්‍රවේ ඉඳන් කතා කරගෙන වහන්සේ කියනවා. පළවෙනි ආශ්‍රය මේක විස්තර කරන්නේ නැහැ. නොකියපු වචනයක් දෙවෙනි එකේ ඉඳන් පටන් ගන්නවා. බලන්න ඒක කියන්නේ මොකද කියලා. මහණෙනි සංවරයෙන් පහකල යුතු ආශ්‍රය කවරේද යත්. මහණෙනි මේ සස්නේ මහණ තෙමි. මොකද කියන්නේ? මේ සස්නේ මහණ තෙමි. පළවෙනි එකට එහෙම කිව්වද? පළවෙනි එකට එහෙම කිව්වේ නැහැ. ඇයි? අන්න ඒක හරියට තෝරගත්තා නම් තමයි මේ සස්නේ මහණ කෙනෙක් වෙන්නේ. එහෙනම් අඟුත්තර නිකාය සමන සූත්‍රය විස්තර කරනවා මේ සස්නේ ප්‍රථමයා යනු මේ සස්නේ ප්‍රථම මහණ යනු සෝවාන් උත්තමයා. මේ සස්නේ දෙවන මහණ යනු සකුදාගාමී උත්තමයා. මේ සස්නේ තුන්වෙනි මහණ යනු අනාගාමී උත්තමයා. මේ සස්නේ හතරවෙනි යනු අරියත් උත්තමයා. එහෙනම් බුද්ධ ශාසනයේ මම ඉස්සරහට පෙන්නන්නම් ඊළඟ සතියේ පස්සේ සියලු භාවනාවල මුලින්ම කියන වචනය තමයි මේ සස්නේ මහන තෙමි. සියලු භාවනාවල. ඕකට මම ආසාදී ආදී නිස්සාරණ විස්තර කරා. කොයි වෙලාවකත් මේ සස්නේ මහන කිව්වේ නැහැ. සතර සතිපට්ඨාන විස්තර කරනකොට මම මුලින්ම පටන් ගන්නේ මේ සස්නේ මහන. ආනාපාන සති විස්තර කරනකොට පටන් ගන්නේ මේ සස්නේ මහන. මෛත්‍රී භාවනාව විස්තර කරනකොට මේ සස්නේ මහන. අට්ඨිය භාවනාව විස්තර කරනකොට මේ සස්නේ මහන. ඉන්ද්‍රිය භාවනාව විස්තර කරනකොට මේ සස්නේ මහන. මේ ඔක්කොම පටන් ගන්නේ මේ සස්නේ මහන කියලා. ඇයි ඒ? මේක වෙන්නේ නැතුව ඉතුරු ටික කරන්න බෑ. එහෙනම් දෙවෙනි ආශ්‍රය තමයි සංවරයෙන් පහකල යුතු ආශ්‍රය. එහෙනම් අන්න සෝතාපන්න ආර්සාවකයාගේ දැන් මොකද සංවරයෙන් පහකල යුතු ආශ්‍රය කියලා විස්තර කරනවා. ඉන්ද්‍රියන් ටික සංවර වෙන්න ගන්නවා. මොනවද? ඇහැ සංවර වෙන්න ගන්නවලු, කන සංවර වෙන්න ගන්නවලු, දිව සංවර වෙන්න ගන්නවලු, නාසය සංවර වෙන්න ගන්නවලු, කය සංවර වෙන්න ගන්නවා, මන සංවර වෙන්න. ඔන්න ඔය සංවර වෙන්න ගන්න ඉඳ තමයි කියන්නේ සෝතාපන්න අරසාවකයට සංවරට්ඨේන සීලං කියන සීලේ පිළිපදිනවා කිව්වේ. ඒක සංවරයෙන් පිළිපදිය යුතු සීලය. ඒ කියන්නේ අටක් කරා තීනි පදා ප්‍රකාශිතා සම්බුද්දේන නයි සීල වතං හෝති උපජ්ජන්ති තථාගතා. සංවරට්ඨේන සීලං. අටක් කරා තීනි පදා. අකුරු අටකුත් පද තුනකුත් ලෝකෙට විද්‍යාමාන කරන තථාගතයන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙනවා මිසක් සිල් වතක් සමාදන් නයි සීල වතං හෝති උපජ්ජන්ති තථාගතා. සිල් වතක් සමාදන් කරන මේ ලෝකෙට තථාගතයන් වහන්සේ කෙනෙක් උපදින්නේ නැහැ. සීලය සංවරයෙන් පිළිපදිය යුතුයි. ඇයි සීල සංවරයෙන් පීඩන්නේ? සෝතාපන්න කෙනාගේ ඊළඟ ආශ්‍රය තමයි මොනවද? සංවරයෙන් පහ කරන ආශ්‍රව. එහෙනම් අන්න මේ ටික සංවර වෙන්න වෙන්න වෙන්න. හිත ගිනි ගන්නවද? නිවෙනවද? එහෙනම් ලය ගිනි අරන් ඉන්නේ සිසිල් වෙලාද? සිසිල්ලු ලයක් ඇති බැවින් සීලයක පිහිටනවා කිව්වේ ඒකයි. මේක තෝරලා තියෙන දේ ඉන්නේ මොකෙන්ද? ලය ගිනි අරන්. කොයි වෙලාවෙ? කොච්චර සිල් ගත්තත් ලය ගිනි අරන්. ඇයි ඒ? පිහිටන්න ඕන එක පිහිටලා නැහැ. එහෙම පිහිටන්නේ නැහැ. නේ? උදේට ෂෝක් එකට ඉන්නවා. ගිහිල්ලා. හයින් පස්සේ. හයින් පස්සේ මොකද? ඇයි ඒ? හයිට සමාදම් වෙනවා. නරක නැහැ හොඳයි. ආයි හයිට මොකද කරන්නේ? අපවාරණය කරනවා. ඇයි උදේ 6ට ගිහලා වාරණයක් දාගන්නවා. හරි මොකද වාරණය දාගන්නේ? පවට. පව ටික කරන්නේ නැහැ කියලා වාරණයක් දාගන්නවා. පව ටික කරන්නේ නැතුව ඉඳලා දැන් වාරණයම කරන්නේ අයින් කරනවා. පවට දාගත්ත වාරණය අයින් කරනවා පවාරණය කරනවා. දැන් අයින් පස්සේ ආ දැන් අවුලක් නැහැ. ඔව් දැන් දැන් පුළුවන් මොකද කරන්නේ? වාරණය ඉවරයි. තේරුණාද? හැබැයි හරියට සීලයක පිළිපිටියනම් දැන් ආයි වාරණ දානවද? වාරණ දාන්නේ නැහැ ඉතින්. හැබැයි වැඳලා කියන්න මේක විතර දැනගත්තාම ඇති මේක. ඔව් මේ ඉන්න ටික විතර දැනගත්තාම ඇති හොඳේ. ඊට හැවුන්නේ නැහැ. නැත වෙන්නේ මම මේ ඔයගොල්ලන්ට දහම තෝරගන්න නෙමෙයි කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. අමතක කරන්න එපා කිසි දෙයකට දරහන්න එපා. හේතුව මොකද? අපිත් එතන ඉඳලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. අපි මේ මහලුකුනේ අපිත් එතන ඉඳලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ අයටත් කවදා හරි දවසක මේක අවබෝධ වෙන්න ඕනේ. අන්න අපි අර දෘෂ්ටිය වැරදියට පෙන්වන්නයි මේ කියන්නේ. නැතු ඒකට මොකක්වත් කියනනේ වරද වටහා ගන්න එපා. ඒ අයත් කවදා හරි දවසක මේක අවබෝධ කරගෙන මෙතනින් කෙලවර වෙයි. ඒක තමයි කරන්න ඕනේ. හැබැයි අපි උපක්‍රමශීලීව පුළුවන් වෙන්න ඕනේ මේක තේරුම් ගන්න දෙන්න. නැතු නිකන් මේ මිනිස්සුන්ට ගිහින් අපි යන්නේ ඔය කිව්වොත් එහෙම. කියන්නේ. එහෙම කියන්නේ නැහැ කවදාවත්. හොඳයි. එහෙනම් සංවරේ පාපේ පාස්ලෝගේ ඉස්සර කරන මොනවද? චක්කු ඉන්ද්‍රිය සංවර වෙනවා. සෝත ඉන්ද්‍රිය සංවර වෙනවා. ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය සංවර වෙන්න ගන්නවා. ඊළඟට තථාගතයන් වහන්සේ මේක විස්තර කරනවා මොකද? මෙන්න මේවා සංවර කරගත්තේ නැති අයට ආශ්‍රව උපදිනවා. සංවර කරගත්තේ ගත්තොත් ආශ්‍රව නූපදිනවා කියලා. ඒ ඊට හරියට ආශ්‍රව ටිකක් තව තියෙනවනේ. උපදිනවා. මොකද ඒක ඇත්තට නෙමෙයි ඊළඟ කරන්නේ වෙලා යන එකයි. ඊළඟ තුන්වෙනි ආශ්‍රය තමයි ප්‍රත්‍යවේක්ෂාවෙන් පහළ යුතු ආශ්‍රය. මෙන්න මේක ටිකක් පොඩ්ඩක් වැඩි. මේක තමයි අපේ ඊළඟ භාවනාවට එනකම්ම කතන්දරේ තියෙන්නේ මෙන්න මේකේ. ගොඩක් වැඩිපුරම. හොඳේ. මේ වැඩිපුරම කතන්දරේ තියෙන්නේ මේක. මානිනී ප්‍රත්‍යවේක්ෂාවෙන් පහළ යුතු ආශ්‍රව කවයේදයක් මේ සස්නේ මහාන තෙමි. මං කියනවා කියලා. එහෙනම් මේ ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ කාටද? මේ සස්නේ මහානට. එතකොට අපි මේ දහම තෝරගන්න කලිනුත් ප්‍රත්‍යවේක්ෂා කරා. සිල් ගන්න කාලේ හරි ස්කූල් යන කාලේ හරි දහම කරා. හැබැයි ඒ ප්‍රත්‍යවේක්ෂාවයි මේ දහම තෝරගත්තට පස්සේ තියෙන ප්‍රත්‍යවේක්ෂාවයි දෙකම එකම වෙන්න පුළුවන්ද? දෙකම එකම වෙන්න බෑ. මොකද මෙනෙහි කළ යුතු ධර්මයක් දන්නවා මෙනෙහි නොකළ යුතු ධර්මයක් දන්නවා. එහෙනම් මේ ප්‍රත්‍යවේක්ෂාව ඊට වඩා වෙනස් වෙන්න ඕන. බලමු මොකද වෙනස වෙන්නේ කියලා. මානින මේ සස්නේ මහණතේ මේ නුවණින් සලකා. හුදෙක් සීත නැති කිරීම පිණිස, උෂ්ණ නැති කිරීම පිණිස, මැසි මදුරව කපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ලැජ්ජා සහගත තැම් වසා ගැනීම පිණිස පමණක් සිවුරු පරිභෝජනය කරයි. මේ හතරට දාන පොඩි කන්ඩිෂන් හතරක් බුදුහාමුදුරුවෝ සිවුරු වලට දාලා තියෙනවා එකම කන්ඩිෂන් එකක්. මොකද? ලැජ්ජා සහගත තැන් වසා ගැනීම පිණිස පමණක් සිවුරු පරිභෝජනය කරයි. ඒක අපිට හිතෙන්න පුළුවන්. ආ ඒ තියෙන ඉතින් විසුණුහන්සලාට අපිට උලක් නැහැ. නේ. හැබැයි ගිහිවත ඒ වුණත් පැවිදිවත ඒ වුණත් ඒක ආයන මග්ගෝ විසුද්ධිය. ගිහියට කාර්යස්ථානික මාර්ගයයි පැවිදියට වෙන මාර්ගස්ථානික මාර්ගයකට එකක් තියෙනවද එකයිද? එකයි ඉතින්. එහෙනම් පැවිදි උත්තමයාණන්ට සිවුරු කියනවා නම් ගිහි අපිට අඳුම් අයිතිද නැද්ද? අයිති. හරි. දැන් මම කතා කරන්නේ ප්‍රත්‍යක්ෂා. හරි. ප්‍රත්‍යක්ෂා. මොකද ලැජ්ජා සහගත තැන් වසා ගැනීම පිණිස පමණයි. ගන්න තියෙන්නේ අඳුම්. හරි. ගිය අවුරුද්දේ මේ මම ඉගෙනවානේ. ඔව්. ගිය අවුරුද්ද සිංහල අවුරුද්ද දවසේ. ඇඳුම් ගන්න ගියාද නැද්ද? ඇඳුම් ගන්න ගියේ නැද්ද? ආ ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ. ආ ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ ගියා. ඒක ගමු එහෙනම් අපි. ගිය අවුරුද්දේ ගියේ නැහැ ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ ගියා. කවදාද ගියා? මෙන්න මේ ගියාම පළවෙනි කඩේට යනවා. ගිහිලා ඇඳුම් තෝරනවා තෝරනවා තෝරනවා රාක්ක පෙල්ලනවා අර මොනවද හැංග සවුසනවා අරව කරනවා මේවන පෙට්ටි දිනවා පෙට්ටි වල බැහැගෙන දඟලනවා දඟලලා දඟලලා දඟලලා ඒක එක ඇඳුමක්වත් නැහැ යනවා ඊළඟ කඩේට. ඒ කඩේට ගිහලා ඒක දින රාක්ක ටිකක් අඳිනවා අඳිනවා ඇදලා ඇදලා ඔක්කොම කරලා හැමවත් වෙලා ආ යනවා තුන්වෙනි කඩේට. ඒක කොහොම හරි අවුසලා අවුසලා දඟලලා දඟලලා ඔක්කොම කරලා හතරවෙනි කඩේටත් යනවා. මෙහෙම ගිහිල්ලා කොහොම හරි යන්තම් ඇඳුම් හතර පහක් හොයාගෙන යන්තම් ගෙදර එනවා. මට හොඳට හිතලා කියන්න පළවෙනි කඩේ ඇත්තටම ලැජ්ජාසහගත තැන් වසා ගැනීමට ඇඳුමක් තිබ්බේ නැද්ද? දෙවෙනි කඩේ ඇත්තටම ලැජ්ජාසහගත තැන් වසා ගැනීමට ඇඳුමක් තිබ්බේ නැද්ද? තුන්වෙනි කඩේ ඇත්තටම ලැජ්ජාසහගත තැන් වසා ගන්න ඇඳුම් තිබ්බේ නැද්ද? පළවෙනි කඩේ ලැජ්ජාසහගත තැන් වසා ගැනීමට ඇඳුමක් තිබ්බා නම් ඇයි අපි දෙවෙනි කඩේට ගියේ? ඒක තෝරගෙන ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා යන්තම් ඒ ඇඳුම අරගෙන පහුවදා උදේ ආයි පොලිමේ ඉන්න මාරු කරන්න. අපිට සීය හොඳටම තිබිලා තියෙනවනේ. ඈ නේ මම කියන අනුන් එකක් මාරු කරන එක නම් ප්‍රශ්න නැහැ කියන්නේ. මම කියන්නේ තමන් එක මාරු කරන්න. එන එච්චරව ෂුවර් නැහැ ගත්තේ. හොඳටම යෝනිසෝ මනසිකාරය තිබිලා තියෙනවා. මේ යෝනිසෝ මනසිකාරයද අයෝනිසෝ මනසිකාරය. ආ එහෙනම් දැන් මෙතන මොකක්ද කියන්නේ? ලැජ්ජා සහගත දැන් වසා ගැනීම පිණිසයි. එහෙනම් මෙන්න මේ කයේ ස්වභාවයක් දන්නවනම් දැන් මේ කියන්නේ දැන් අපි තුමකෝ බ්ලවුස් එකක් ගේන්න කියලා චීතයක් අරන් එනවද? ඔය එහෙම මේ සංඥා විපල්ලාසයක් නෑ හොඳේ. ඕන නැත්නම් බලයි ඉතින් ගන්න ගිහ බ්ලවුස් එකක් ගේන්න. චීතයක් අරන් එනවද ගෙදර? එහෙම සංඥා විපල්ලාසයක් නෑ. මොකද්ද? ඒක හොඳට බලන්න අපි ඇඳුම එව්වේ හිතටද ගතටද? හිතට. අපි ඇඳලා ඒක යනකොට හරි ආසාවයි. අනිත් අය බලනකොට කාටවත් නැති මොස්තරයක් මට හම්බ වුණා. අනිත් අය මන් දිහා බලයි. උද්දච්ච මාන ඔය තියෙන ෂෝකෙට. අන්න එන විදිය බලන්න මේ. නිකන් මේ ප්‍රත්‍යක්ෂාව නිකන් දෙන්නේ නැහැ තථාගතයන්. එහෙනම් ලැජ්ජා සාගත තැන් වසා ගැනීම පිණිස. නේ? එහෙනම් දැන් ඉතින් අඳුම් ගන්න මොකද කරන්නේ? මොකද මම දැන් ප්‍රත්‍යක්ෂ හතරක් තියෙනවා. හොඳේ. මොකටද ගන්නෙ? තමම කල්පනා කරා. තමම මේක කරනකොට ප්‍රායෝගිකව කරනකොට තේරෙයි. වෙන්ද පැය ගාණක් කඩවල රස්තිය ආදු වෙච්ච එක එක විනාඩියෙන් දෙකෙන් අඳුම් අරගෙන ගෙදරිනවා. තමන්ටම තේරෙන්නේ. දැන් බහින්න මෙතන මේ ස්විමින් pool එකේ උඩින් නම් පීනන්න බෑ. මේකට බයින්න ඕන. බැලලා බලන්න මොකද වෙන්නේ කියලා. 100 100ක් අත්දැකීම කියනවා. ඔය කඩවල ගාන පය ගාන රස්තිය ආදු වෙච්ච ඔක්කොම ඉවරයි. බයනකොට බලන්න පුළුවන් නැද්ද කියලා. අපි හොයන්නේ ගතර නෙමෙයි හිතට. හැබැයි හරියට ගතට ඕන කරන ඇඳුම හම්බ වෙනවා. චේතනාව පිහිටි වුණා. තමන් කළා බලන්න. එතකොට තමයි තේරෙන්නේ. පෙන්වන්න ක්‍රමයක් නැහැ. කළා බලන්න. කළා බලලා නැත්තම් පෙන්වන්න. මම කියන කරන්නේ ඊට උඩිය. ඊළඟට කියනවා මොකද්ද? පරිභෝජන සිවුල් පරිභෝජන කරයි. නුවණින් සලකා ඊළඟට මොකද පින්න පාතේ වළඳයි. ක්‍රීඩා පිණිස නොවේ, පුරුෂ මදේ පිණිස නොවේ, අනල කබරිකාරාහික විස්තර කියනවා. පුරුෂ මදේ පිණිස නොවේ, සරසික පිණිස නොවේ මෙය. අලංකාරය පිණිස නොවේ මෙය. හුදෙක් ශරීරයේ පැවැත්ම පිණිස මෙය. බඩගිනි වලක්වාගෙන බ්‍රහ්මචාරී රැකීමට අනුබලයක් සඳහාමය. මම කිය කන්ඩිෂන් එකක් දාන්න කියලා මෙලා. අර ලැජ්ජා සාගත මෙතන මොකද දාන්නේ? බඩගින්න වලක්වාගෙන බ්‍රහ්මචාරී වෙසීම පිණිස පමණ. දැන් බැරිලාක බ්‍රහ්මචාරී දන්නේ නැත්තම් ආයි ප්‍රශ්නයක්. ඒකයි මගේ අර ප්‍රතික්ෂේප මේ ප්‍රතික්ෂේප කොච්චර වෙනස් කියලා තේරෙන්න ඕනේ. දැන් බ්‍රහ්මචාරී හොයාගත්තේ නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. හ්ම්. ඕගොල්ලෝ ශික්ෂාපදයක් සමාදන් වෙනව නේද සිල් ගන්නකොට? අග්‍රහ්මචාරී වේරමණී ශික්ෂාපදයන් සමාදියාමි කියලා. ඔය අග්‍රහ්මචාරී අග්‍රහ්මචාරී කියන එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඒක ශික්ෂාපදේ සමාදන් වෙනව නේද? වෙලා තියෙනවද? අග්‍රහ්මචාරී වේරමණී ශික්ෂාපදයන් සමාදියාමි කියලා සමාදන් වෙලා තියෙනවද නැද්ද? ආ තියෙනවා. හරි. අග්‍රහ්මචාරී කියන්නේ හොඳ එකක්ද නරක එකක්ද? ඈ? ඔව් අපි ඔය කිව්ව දන්නේ නැහැ නේ. ඈ? හොඳ එකක් හොඳ එකක් වෙන්න ඕනේ. හරි. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා අපි මොකක්ද පිළන්න කියන එක හිතාගන්න මොකද්ද කියලා. සාරිපුත මහරහතන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා අග්‍රප්‍රචාරී අග්‍රප්‍රචාරී කියනවා මොකද්ද මේ අග්‍රප්‍රචාරී කියන්නේ කියලා. සාරිපුත මහරහතන් වහන්සේ දේශනා කරනවා මිත්‍යා දිට්ඨිය මුල් කරගෙන මිත්‍යා සංකප්ප ගොඩනගායිද මිත්‍යා සංකප්ප ගොඩනගායි මිත්‍යා වාචා ගොඩනගායිද මිත්‍යා කම්මන්ත මිත්‍යා ආජීව මිත්‍යා වායාම මිත්‍යා සති මිත්‍යා සමාධිය ගොඩනගායිද මේ අග්‍රප්‍රචාරීයයි කියනු ලැබි. අග්‍රප්‍රචාරී කියන්නේ මොකද කරන්නේ? ඊළඟට අහනවා බ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී කියනවා මොකද්ද බ්‍රහ්මචාරී කියන්නේ කියලා. සාරිපුත් මහරහතන් වහන්සේ කියනවා සමාධිත්‍ය මුල් කරගත් සංකා සම්මා සංකප්පයක්ද සම්මා වාචාද සම්මා ආජීවයද සම්මා කම්මන්තද සම්මා වායාමයක්ද සම්මා සතියක්ද සම්මා සමාධියක්ද මේ බ්‍රහ්මචාරීයයි කියමු ලැබි. මෙතන මොකද කියන්නේ? බ්‍රහ්මචාරී වෙසීම පිණිස පමණක් ආහාරය අනුභෝජනය කරයි. පරිභෝජනය කරයි. එහෙනම් මොකක් නිසාද මේ ආහාරය ගන්නෙ? ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා ගැනීම නිසා. ඕගොල්ලෝ ශික්ෂාපදේ කියන්නේ අග්‍රක්මචාරී වේරමණී ශික්ෂාපදං සමාදියාම කියලා. මෙන්න මේ මිත්‍යා දිට්ඨිය මුල් කරගත්ත මෙන්න මේ වැඩ පිළිවෙලෙන් රමණේ නොකර වෙන් වෙනවා කියලා කියන්නේ. ප්‍රශ්නේ තියෙන අපි ශික්ෂාපදේ කිව්වල ශික්ෂාපදේ මොකක්ද කියන්නේ දන්නේ නැහැ. නේ බලන්න අපි ඒකයි කියන්නේ මේක අවබෝධයක් නැතුව කරන්න බෑ කියන්නේ. අඩු ගන්න අපි ශික්ෂාපදේ කියන්නේ නැහැ මොකද කියලා අපි ඔහේ කියනවා ඉතිරියවට වගේ. අර මිත්‍යා වැඩ පිළිවෙලෙන් සියල්ලගෙන් අයින් වෙන කියලා මේ කියන්නේ. අපි දන්නේ නැහැ මොකද කියන්නේ කියලා ඔහේ කියනවා ඉතින් අපි. එහෙනම් ආහාර පාන මොනවද ගන්නේ? බ්‍රහ්මචාරී වෙසීම කිව්වා. දැන් ඔය තව එකක් අල්ලලා තියෙනවා ඊළඟට බ්‍රහ්මචාරී කිව්වම ඊළඟට හිතනවා නෝ ස්ත්‍රී පක්ෂයේ පුරුෂයන්ගෙන් අයින් වෙනවා පුරුෂ පක්ෂයේ ඉස්ත්‍රිගේ ගයින් එක බ්‍රහ්මචාරී කියන්නේ. ඒ බ්‍රහ්මචාරී නෙමෙයි බුදුසසුනේ නෙමෙයි. බුදුසසුනේ බ්‍රහ්මචාරී කියන්නේ ආර්යශ්‍රාමික මාර්ගය. සාරිපුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා. ඒක අන්නේ බ්‍රහ්මචාරී වීම සඳහා තමයි අපි මේ ආහාරය පරිභෝජනය කරන්නේ. ඒ කියන්නේ මේ මාර්ගය වඩාගෙන සම්මාදිට්ඨිය මුල් කරගත්ත සම්මා සමාධිය දක්වා යම් මඟක් ප්‍රගුණ කර ගැනීම සඳහා කය යම් කිසි 10ක් තියෙනවා නම් අන්න ඒක විඩාගෙන නිවා ගැනීම පිණිසක් මේ ආහාරය ප්‍රත්‍ය කරන විපාක කයට මේ ආහාරය පූජා කරලා යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒක හදපු කෙනෙක් ඉන්නවා නම් ඒකට මේ උදව්පකාර කරලා යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මිල මුදලින් හෝ ශ්‍රම කඳුලකින් හෝ වචනකින් උදව්පකාර කරන කෙනෙක් ඉන්නවා නම් ඒ අයට නිවන් දකින්න යම් කිසි බාධාවක් තියෙනවා නම් මේ පුණ්‍ය ශක්තියෙන් ඒ බාධාවත් දුර වෙලා යායට මේ සසර ගන්න දිනුවා ගෙවා දමලා මේ ආහාරය මාගේ විපාක කයටම ප්‍රත්‍ය වේවා වෙනත් කිසිදු බාහිර හේතුවකට ප්‍රත්‍ය නොවේවා කියලා මම කිව්වා වෙනත් බාහිර හේතු කරපත් වෙන වේවා කියලා. මම අර කබලිකාර හරි විස්තර කරනකොට කිව්වා තෘෂ්ණාව මුල් කරගෙන තෘෂ්ණාව ප්‍රබෝධ කරන තෘෂ්ණාව ජනිත කරන කතාව. එහෙනම් තෘෂ්ණාව කියන එක බාහිර එකක් විපාකයට එකක් නෙමෙයි. එහෙනම් විපාකයට ප්‍රත්‍ය කරනවා වෙනත් කිසිදු බාහිර හේතුකට ප්‍රත්‍ය නොවේවා. එහෙනම් අපි තෘෂ්ණාවට ප්‍රත්‍ය කරන්නේ නැහැ. මොකටද ප්‍රත්‍ය කරන්නේ? විපාකයට. විපාකයට ප්‍රත්‍ය වේවා. විපාකයට ප්‍රත්‍ය වේවා. තේරෙනවනේ? ඒක අදහසින් ගන්න හරියට ගැඹුරු අදහසින් අරගෙන ප්‍රත්‍ය කරන්නේ. හරි? ඔන්න දෙකක්. මම මේවා කරනකොට හිත මොනවා කියන්නේ නැද්ද? තාම භාවනාව නෑ. තාම දෙයින් තුන්වෙනි කියන්නේ. භාවනාව හතෙනි එක. තාම තුන්වෙනි එක. තුන්වෙනි එක දෙකක්. ඊළඟට කියන මොනවද? සේනාසන. මෙන්න මේ සේනාසන තියෙනවා මෙන්න මේ සේනාසන පාවිච්චි කරන්නේ මොකටද විවේකයේ ඇසුරු කිරීම පිණිස පමණක් මොකක් හරි ඇසුරු කරන්නේ මොකටද දැන් මේක මොකද මේක මොකද මේක මේක සේනාසන දැන් මේ සේනාසන ඇසුරු කරන්නේ මොකටද විවේකයේ ඇසුරු කිරීම පිණිස අපි නුවරෙලි යනවනේ මොකද දැන් අන්න හරි මොකද දැන් විවේක ගන්න හරි නුවරෙලි ගිහින් පළවෙනි සතිය ඉන්නවා මම පළවෙනි දවසේ ඉන්නවා දෙවෙනි දවසෙත් ඉන්නවා තුන්වෙනි දවසෙත් ඉන්නවා හතරවෙනි දවසේ කොළඹ එනවා දැන් හතරවෙනි දවසේ කොළඹ එනවා කොහොමද මාසන සිල්ලේ විවේකය අරගෙන හොඳ සතුටු සිතින් දුක් පීඩාවක් නැතුව කොළඹ එන්න ඕනේ එහෙම දෙන්නේ නෑ දවස් හතරක් නුවරෙලි ඉඳලා පස්වෙනි දවසේ නිවාඩු ඕනේ අන්න හරි. දැන් ගියේ මොකටද? ඉතින් ගියා ගියේ විවේක කරනවා. ඉතින් ආයෙ පස්සේ දවස් මොකද විවේකයක්? ඈ? ලැබෙන්නේ විවේකයක්. නෑ. එහෙනම් මෙතන කියනවා විවේක නිසිත. විවේකයක් ලැබෙනවා. එහෙනම් බුදු සාසනේ භාවනා විස්තර කරන මොකද කියන වචන හතරක්. විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත හොස්සක පයින්නවා. එහෙනම් විවේකයක් ලැබෙන්න නම් විරාග වෙන්න ඕනේ. විරාග වෙන්න නම් නිරෝධ වෙන්න ඕනේ. නිරෝධ වෙන්න නම් හොස්සක පයින්නවා වෙන්න ඕනේ. ඒ කියන්නේ නිවනට නැඹුරු වෙච්ච හිතක් තියෙන්න ඕනේ. රාග දේශ මොහොලින් ප්‍රහීන කරනවා. එහෙනම් අපි නුවරඑළිය ගිහිලා තින්නේ රාගයෙන්ද විරාගයෙන්ද? එහෙනම් රාගයෙන් ගන්න නැහැ මොකද වෙන්නේ මේ කය එන්නේ න ะ මහා පීඩාකාරී ස්වභාවයකටපත් වෙනවා. කයේ තියෙන ශක්තිය සියල්ලම වැය වෙනවා. ඒ හින්දා අපි නුවරඑළිය ගිහිලා ඉන්නේ හතර ගාතේ දාලා. නැත්නම් විවේකයෙන් ඉන්න බැවිගෙන කියනවා. ඕක අනිත් පැත්ත තියෙනවා. හරියටම දවස් 14ක් භාවනා කළා. ගෙදර ගියාට පස්සේ 15 වෙනි 16 දවසේ අර ආපු එකට විවේකයෙන් ෂෝක් එකට ඉන්න පුළුවන්. අත්දැකීම් තියෙනවද නැද්ද? කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට ඉන්නවා. ඇයි ඒ? මෙතන හිටියේ කොහමද? විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත හොස්සක් ගන්නවා. එහෙනම් මෙන්න මේ කයේ මහා 10ක් නැති හින්දා, රාගයක් ඇස් නැති හින්දා, දේශයක් නැති හින්දා, කයේ විඩාවක් නැති හින්දා තමයි භාවනා කරන දවස් වලට බොහොම චුට්ටක් කෑම ඇති වෙන්නේ. ඇයි මේක දාන්න ඕනේ නැහැ මහුඩා. බොහොම චුට්ටක් කෑම ඇති. එහෙනම් වැඩි කාලා තින්නේ මොනවද? රාග දේශ මොහයෙන් මේක දල් කරලා තියෙන හින්දා අන්න ඒක ආයි පවත් ගන්න තමයි පිංගම් ගණන් කන්න වෙලා තියෙන්නේ. ඒක මේක හරියට මාර්ගය වඩාගෙන යනකොට බොහොම චුට්ටක් කන්නේ. ඒගොල්ලෝ හොඳටම ඇති. වැඩිත් ඒ. ඔය චුට්ටක් කෑම ගැස්ට්‍රයිටිස් ඉන්න ගැස්ට්‍රයිටිස් වල මුලින් දේශේ. හිතයි ඉස්සෙන්නේ ඒකයි. හැබැයි මේක විතරාගේ විතමෝයේ විත දෝෂී වෙනකොට මොකද වෙන්නේ? මේක එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ස්ථානේ පාවිච්චි කරනවා ওই විදිහට. එහෙනම් අපි මේ මොකක්ද දැනට ඇවිල්ලා. මේක පාවිච්චි කරනකොට කොහොමද? විතරාගේ විතමෝයේ විත දෝෂී කියලා. එහෙනම් මේ මේ සාකච්ඡාව කළා භාවනා කරලා යන්න ඕනේ කොහොමද? විවේකයෙන් යන්න ඕනේ. දැන් බැරි වෙලා භාවනා කරන්න ඇවිල්ලා මගේ පුටු අල්ලගෙන මොකක් ප්‍රාදී උදේ මාව පුටු මිස්සුන අල්ලගන්න බැරුණානේ. දැන් විවේකද විරාගද රාගද? දෙදේශද? ඕ දැන් විවේක නිසිතකෝ. නෑ විරාග නිසිතකෝ. එකක් අනේ හවස ගෙදර යන්නේ කොහොමද? අද නම් වැඩුණේ නෑ පුටු මිස්සුනානේ. දැන් විවේකෙන් ගෙදර යන්නේ විවේකෙන්. ආ මෙනිකන් මේ ප්‍රත්‍යක්ෂ හතරක් දීලා තියෙනවා හොඳේ. හොඳට මතක තියාගන්න. ඊළඟ එක මොකද්ද? වේකේ. එහෙනම් මේ තකේ තකමුල ගන්නේ මෙන්න මේ බණ භාවනා කරගෙන ඉන්න සඳහා විපාකකය යම්කිසි විපාකයට හැදිච්ච යම්කිසි වේදනාවක් ලෙඩක් තියෙනවා නම් අන්න ඒක හොඳ කර ගැනීම සඳහා මේ බේත ගන්නවා මිසක් මේ කය හොඳ හොඳ කර ගන්න බේත ගන්නවා නෙමෙයි කියලා ඔන්න ඔය හතර ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ ඔන්න ඔය හතර එදිනෙදා ප්‍රත්‍යක්ෂ කරනකොට තමන්ම බලන්න තමන්ගේ හිත මොන තත්ත්වයටපත් වෙනවද කියලා. ටිකෙන් ටික. මේ ප්‍රත්‍යක්ෂ හතර ගැන මාත්‍රයක් හිතනවද? මම කියන්නේ බණ ටික අහලා ඩොග් ගාලා භාවනාවට වාඩි වෙනවට හරියන්නේ නැති ඔන්න ඔකයි. ඇයි මේ මනස හදන්නේ මේ සබ්බාසු සූත්‍රයෙන් දරින්න කතා කරනවා සේ භාවනාවේ පහත පහත් වෙනී කරෙන්න මනස හදනවා ටිකෙන් ටික ටිකෙන් ටික. ඇයි ආපු ගැම්ම වැඩි. ගැම්ම නතර කරා එක පාට භාවනා කරන්න බෑ. දැන් මේක තමයි අපි අභ්‍යාංග කියන්නේ බණ ටික අහලා පොඩ්ඩක් මාසයක් විතර මොකද වෙන්නේ කියලා බලන්න කියලා. ඊට පස්සේ එන්න කියන්නේ ඔන්න ඕකයි. තාද වණහලා හිටාම මේක ගන්න වඩන්න හරි අමාරුයි. ඇයි අර ආපු ගැම්මක් තියෙනවනේ ප්‍රසරි. ඒ ආපු ගැම්මට තාම යන්න හිතෙනවා. ඉතින් මෙතන ඇවිල්ලා මොකෝ වෙන්නේ? කෑම එකට රණ්ඩු. බලන්නකෝ එළවලු තුනයි තිබ්බේ. ප්‍රතිවේක්ෂා හොඳටම කළා. නේ. ඊයේ බෝන්චි අද බෝන්චි. ප්‍රතිවේක්ෂා හොඳටම කරනවා. ඈ. දෙවිලා මොකෝ ඉන්නේ? දිනාපු අනිකට බයිනවා. හදන ඊයට බයිනවා. මොකද කොඩ ගන්න කොඩක් මෙලුලා පහදාන්න බැරිද? මොකද මේක තියෙන්නේ ඉතින්. අර ප්‍රතිවේක්ෂා හොඳටම කළා තියෙන හින්දා මෙහෙම වෙන්නේ. මෙන්න මේ කොඩ තෝරගන්න. ඇයි කියන්නේ? මෙන්න මේ කොටස නැතුව තමයි ගොඩක් අය භාවනාව දඟලන්නේ. මේක අනිවාර්යෙන් ඕනේ. එහෙනම් මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂාව කතා කරනවා කියන්නේ කියනවා මෙසේ ප්‍රත්‍යවේක්ෂා නොකරන්නාහට දූවිලි සහිත ආශ්‍රව උපදී ප්‍රත්‍යවේක්ෂා කරන්නාහට ආශ්‍රව නූපදී එහෙනම් අනිවාර්යයෙන්ම ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනද නැද්ද ප්‍රත්‍යවේක්ෂා කරන්න ඉතින් ඕක හතරට දීලා තියෙනවා ඉතින් හතරටම පුළුවන් පුළුවන් විදිහට කරන්න ඉතින් මෙතන සේනාසනෙක වහම ගෙදර විතරක් නෙමෙයි ඒ වෙලාවේ පරිහරණය කරන දේ බස් එක වාහනේ වෙන්න පුළුවන් පරිහරණය කරන එක ඒ ඉන්න තැන ඒ වෙලාවේ ඉන්න තැන ඉන්න තැන විවේකයෙන් ඉන්න බලන්න පුළුවන් තරම් විවේකයෙන් ඉන්න නම් ඒකත් ඒ ඉන්න තැනත් එක නොබැඳී නොගැටී ඉන්න ඕනේ 100ක් බැරි වෙන්න පුළුවන්. යම් යම් තාක් දුරට මේක ප්‍රගුණ කරගන්න එපා. එතකොට මේක පුළුවන් වෙන්නේ. ඊළඟට කියනවා මහණෙනි ඔන්න ඔබ ප්‍රත්‍යක්ෂයන් පහ කරන ආශ්‍රව අදිවාසයෙන් පහ කරතු ආශ්‍රව මොනවද කියලා. මෙන්න මේ අදිවාසය කියලා තනි කරම විස්තර කරන්නේ මොනවද? ඊවසීම ගැන. තනි කර විස්තර කරනවා. ඊවසීම අදිවාසයෙන් පහ කරතු ආශ්‍රව කවදේද? මේ සස්නේ මහණත මේ නුවණින් සලකා ඊවසන සුල්ලක් වෙන්නේ උණුසුමද බඩගින්නද පවසද නපුරු කොට ලියු කියලා නපුරු කොට කියු පැමිණි නපුරු වචනද ඊවසනද සුල්ලක් වෙන්නේ. ඒක එකමයිනේ ඔක්කොම ඉතින් මොනවද? සද්දුපේක්ෂා. නේ. වැඩි දැනගෙන ඉන්නවා. සද්දුපේක්ෂා. තුල්ලකෙනි උපචාරික තියුණු රළු කටුව අමීරු ගමනාපු පැහැර ගන්නා වේදනා දිවසන සුල්ලකෙනි යම් හේවකින් නොයසන්නාහට දූවිලි සහිත ආශ්‍රව උපදීද ඉවසන්නාහට දූවිලි සහිත ආශ්‍රව නූපදීද මේ ආදිවාසීන් පහකලිතු ආශ්‍රවය ඔන්න හතරවෙනි එක කිව්වා. දැන් තවත් ක්‍රමානුකූලව මොකද වෙන්නේ හිත? තවත් ක්‍රමානුකූලව හිත නිවෙන ගන්නවනේ ටිකෙන් ටික. ආ එහෙනම් ඊළඟට මොනවද? පරිවර්ජයෙන් පහළ යුතු ආශ්‍රය. ඒ කියන්නේ වර්ජණයෙන් පහළ යුතු ආශ්‍රය. මානින පරිවර්ජයෙන් පහළ යුතු ආශ්‍රය කියන්නේ මේ සස්නේ මානිත මේ නුවණින් සලකා නපුර ඇතු දුරු කරයි නපුර අසු දුරු කරයි නපුර ගොනු දුරු කරයි මේ කියන්නේ මොනවද කරන්නේ? පවිතු මිත්‍රයන්ගෙන් සේවනය කරන්න ආහුට. ඒ කියන්නේ පාප මිත්‍ර සේවනේ අයින් වෙනවා කියන්නේ. දැන් පාප මිත්‍ර දන්නවනේ. නේ ඇහෙන් රූප කනින් සබ්ද දිවෙන් රතනාසෙන් යන කයින් පාද මේවත් එක එක එකත් මිත්‍ර වෙලා කරන්න යන වැඩ පිළිවෙලින් පුළුවන් තරම් අයින් වෙනවා. මෙන්න මේ අදිවාසීන් පරිවර්ජයෙන් පහළ යුතු ආශ්‍රය පහ කරන්නේ නැත්නම් ආශ්‍රය උපදිනවා. පරිවර්ජයෙන් පහළ යුතු ආශ්‍රය පහ කරනවා නම් වර්ජණයෙන් ඒක ප්‍රහීන වෙන්න ගන්නවා. හයවෙනි එක. මාන විනෝදනේ පහකලිත වාසවේ. මේ ලෝකේ මානතේ මේ සස්නේ මානතේ මේ නුවණින් සලකා කාම විතක්ක සිත තබානු ගනි, ව්‍යාපාද විතක්ක සිත තබානු ගනි, විහිංසාව විතක්ක සිත තබානු ගනි. මෙතේ ඒක නම් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක. මෙන්න මේවා සිත තබානු ගනි. මෙන්න මේක සිත තබා ගන්න නැති කෙනාට පිළිහිටන එකම දෙයක් තියෙනවා. සම්මා සංකප්පේ හේවත්, නික්කම සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන. ඇයි මේ මේ නික්කම හිත පිළිවන්න පුළුවන් වෙන්නේ? ඒක නා සම්මාදී පිටපතේ චාර ශ්‍රාවකෙක් හින්දා. නැත්නම් පිටින් බෑ සම්මා සංකප්පේ. එහෙනම් යා කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක කියන ඒවා සිත තබා නොගනි. ඒවෙන් අයින් වෙනවා. මේක එකක් තියෙන පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි. කාම විතක්ක තේරෙනවනේ. කාම විතක්ක තේරෙනවනේ. කාමයේ පිළිබඳව තියෙන විතක්ක. ව්‍යාපාද විතක්ක තේරෙනව නේද? තරහ පිළිබඳව තියෙනවා. තව එකක් තියෙනවා විහිංසා විතක්ක. එකක් තියෙනවා හිංසා, විහිංසා, අවිහිංසා. තුනක් තියෙනවා. එකක් හිංසා, එකක් විහිංසා, එකක් අවිහිංසා. මෙතන කතා කරන්නේ විහිංසා විතක්ක ගැන. හිංසා ගැන නෙමෙයි. හිංසා කියන්නේ කාටද පීඩන කරනවා. මෙතන කතා කරන්නේ විහිංසා. මේකේ විරුද්ධ තමයි අවිහිංසා. මේ විහිංසා කියන එක අපි හිතන විදිහ එකක් නෙමෙයි. ඔව්. මේක විශේෂිත වූ හිංසාවක් කරනවා. හැබැයි කාටද පීඩන කරන්නේත් නැහැ. මම උදාහරණයක් කිව්වොත් තේරෙයි. මොකද මේක විනෝදනේ පහ කරලා. ඒ කියන්නේ එන්නේ ඒ ටික කරන්නේ යම් වින්දනයක් උදෙසා. ඒ වින්දනයක් උදෙසා කරන එකක් ඒක. ඒ ඉන්දක පහ කරන්න ඕනේ. හරි? කාම විතක්කත් වින්දනයක් උදෙසා, ව්‍යාපාද විතක්කත් වින්දනයක්. මේකත් වින්දනයක් උදෙසා. අපේ ගෙදර අපිටම අපේ ගෙදර ඉන්න පහේ ශිෂ්‍යත් කරන ළමයි දුව. අපේ ගෙවල් 10කට හැංගිනවා ඒ ලේන් එකම තව ළමයි. දෙන්නම විභාග ලියනවා. කොහොමද සාක්ෂියට කවුරු උත්තරයක් දෙන්නේ? අපේ ළමයාට ලකුණු 160යි. හරි. අර ළමයාට ලකුණු 159යි. අපේ දරුවට 160යි ළමයාට දරුවෝ 159යි. අපේ දරුවට වඩා එක ලකුණක් හරි අර ළමයා අඩු වෙච්ච එකට කැමතිද නැද්ද? අපේ දරුවට වඩා එක ලකුණක් හරි අඩු වෙච්ච එකට කැමතිද නැද්ද? කැමති. ඇයි කියලා හෙවත් උත්තරයක් තියෙනවද බලන්න. ඇයි කියලා ඇහුවොත් හදවතින් උත්තරයක් තියෙනවා කියලා බලන්න. උත්තරයක් තියෙනවා. අපේ දරුවට වැඩි හරිය වෙනම කතාව. මං අහන්නේ අපේ දරුවට වඩා එකක් හරි අර දරුවා අඩුයි කියලා අපි සතුටු වෙන්නේ ඇයි කියලා ඇහුවොත් අපිට උත්තරයක් තියෙනවද? ඒක තමයි මෝහය. ඒක විහිංසාවිතකේ මෝහය මුල් කරගත්ත එක. මහා සාවද්දී උපාප කර්මයක්. අල්ප සාවද්දී නෙමෙයි. දේශී අල්ප සාවද්දී මහා සාවද්දී. අපේ දරුවා ක්ලාස් එකට සතුටු වෙන එක අල්ප සාවද්දී. අරක මහා සාවද්දී. අපිට අයිතියකුත් නෙමෙයි. ඇති වැඩකුත් නැහැ. හැබැයි අපෙන් ඇහුවොත් හරි ජොලි. ඔය සමහර කට්ටිය ආ මේ අහවල් කෙනා පැරදිලා හරි ජොලි. ඇයි කියලා ඇහුවොත් මේක අපේ වැඩකුත් නැහැ. ඒවට හරි ජොලි. මොකද කියන්නේ විනෝදයෙන් පාවිච්චි කරනවා කියන්නේ. වින්දනයක් ලබන්න යනවා. ඔන්න පේනවනේ කාම විතක්ක සිත තබාන ගනි, ව්‍යාපාද විතක්ක සිත තබාන ගනි, විහිංසා විතක්ක සිත තබාන ගනි. මෙසේ මෙන්න මේ සිත තබා ගන්න නැත්නම් මොකද වෙන්නේ? කාමාශෝ උපදිනවා. ඒක ප්‍රහීන කරා නම් ඒවා ප්‍රහීන වෙනවා. ඊළඟ ඉස්සර කරනවා භාවනාවෙන් පහළ යුතු ආශ්‍රය. ඔන්න හත් වෙනි එක තේනවා දැන්. මොකද ඔය පහ යනකොට හිත මොන වගේද කියන්නේ? එහෙනම් ඊළඟ භාවනාව පහතබ කරලා ඉස්සර කරනවා. මානේ භාවනාව පහත ආශ්‍රෝක වේදයක්. මේ සස්නේ මහානතේ මේ විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත හොස්සක පරිණාම. මම කිව්වේ හතරක් කියනවා කියලා. විවේක එහෙනම් භාවනාව මොකද වෙන්න ඕනේ? විවේක ලැබෙන්න ඕනේ, විරාග වෙන්න ඕනේ, නිරෝධ වෙන්න ඕනේ, නිවනට නැඹුරු වෙච්ච හිතක් තියෙන්න ඕනේ. ඒකට කියනවා හොස්සක පරිණාම. මෙන්න මේ හතර යටත් කරනවාමයි බුදු සාසනේ භාවනාව. කරගෙන මොකද කරන්නේ? ධම්ම සති සම්බොජ්ජංගේ වඩයි. ධම්ම විජය සම්බොජ්ජංගේ වඩයි. විරිය සම්බොජ්ජංගේ වඩයි. ප්‍රීති සම්බොජ්ජංගේ වඩයි. පස්සති සම්බොජ්ජංගේ වඩයි. සමාධි සම්බොජ්ජංගේ වඩයි. උපේක්ඛා සම්බොජ්ජංගේ වඩයි. මානේ යම් මේකින් බොජ්ජංග නවඩන්නාට දූලි සහිත ආසෝ උපදීද? බොජ්ජංග වඩන්නාට දූලි සහිත ආසෝ නූපදීද? මේ භාවනාවෙන් පාකලිතු ආශ්‍රවයයි කියනුනේ. මොන හතෙනි? ඊළඟ අන්තිම මේ කියනවා තරග දෙනාන්සේ සෝවාන් නුවණින් පාකලිතු ආශ්‍රව පහ වෙන්නේ සෝවාන් නුවණින්මයි. සංවරයෙන් පාකලිතු ආශ්‍රව පහ වෙන්නේ සංවරයෙන්මයි. ප්‍රතිවේක්ෂාවෙන් පාකලිතු ආශ්‍රව පහ වෙන්නේ ප්‍රතිවේක්ෂාවෙන්මයි. අදිවාසයෙන් පාකලිතු ආශ්‍රව පහ වෙන්නේ අදිවාසයෙන්මයි. පරිවර්ජයෙන් පාකලිතු ආශ්‍රව පහ වෙන්නේ පරිවර්ජයෙන්මයි. භාවනාවෙන් පාකලිතු ආශ්‍රව පහ වෙන්නේ භාවනාවෙන්මයි. එහෙනම් අපිට මෙන්න මේ අර හතර මොකද කරන්නේ? කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන උද්දච්ච, අවිද්‍යාව කියන භාවනාවෙන් පහ කරන්න ඕන සංයෝජන ධර්ම හත ප්‍රහීන කරගන්න. මෙන්න මේ උඩ තියෙන පහ මහා උපනිශ්‍රණයක් කරලා දෙනවා. ඒකට අන්නේ ටිකට සූදානම් වෙන කෙනා මෙතෙන්ට ආවට පස්සේ මොකෝ වෙන්නේ? කෑම පිළිබඳ ප්‍රශ්නෙකුත් නැහැ. බුදිය ගන්න තැනක අඩු වුණා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. මොන හරි අඩුපාඩුවක් වුණා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. කවුරු හරි හිත දැනනා කියලා ඒ තමයි. අර ටික හොඳ දැනගෙන ඉන්නේ. එහෙනම් ඒ කෙනාගේ භාවනාව નિરાයාසයෙන් වැඩෙනවා ඊළඟට. දැන් මෙන්න මේ ටික නැතුව හිලකගෙන ආවොත් මොකෝ වෙන්නේ? වැඩෙන්නේ නැහැ. තේම මෙන්න මේ ටික ඉස්සර කරගෙන ආවා. තථාගතයන් වහන්සේ භාගතුන් වහන්සේ සතුරු සිතින් මෙන්න මේක දේශනා කරාම සතුරු සිතින් භික්ෂුන් වහන්සේලා අනුමෝදන් වුණා කියලා. හොඳට ගෙදර ගිහිල්ලා සබ්බාස සූත්‍රය බලන්න. මොකද කියන්නේ කියලා. මේකෙන් හරියටම තමන් තෝරගන්න වෙනවා මේ මාර්ගේ වඩන විදිහ ඉස්සරහට. ඉතින් මේක මේ ආසෝ ටික තමයි විස්තර කරේ. අපි ලබන සතියේ තුරු කරමු. හතරයි වෙලාව. මොකද හේතුව මම පාවිනකොට මාර්ගමට යන්නත් ඕනේ. මේ පැය තියෙන්නේ. ඒ නිසා අපි ලබන සතියේ තුරු ටිකක් කරමු. බලන්න මේකේ ඊළඟ සතිය කොහොම හරි මේකේ ඊළඟ සූත්‍රය තමයි කරන්න තියෙන්නේ. තීරණාත්මක සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය. ඒක තමයි මේකේ මේ සූත්‍ර වලින් තියෙන හරියටම මුළු මාර්ගය ගාන්ට කරලා ඔය සවිතක්ක සවිචාරයට කඩලා දෙපැත්තට කඩලා හරියටම නිවන් මාර්ග විස්තර කරලා තියෙන වටිනාම සූත්‍රයක් තමයි ගිරිමානන්ද සූත්‍රය. ඒකත් මේ විදිහටම කරමු. කරනකොට තමන්ට තේරෙයි. එතනින් පස්සේ පොඩක් දුරට ටික උනාට පස්සේ දසරින පහතම කොටස ඉවරයි. ඊට පස්සේ භාවනාවේ පහතම කොටස උනා ටිකක් පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්. ඊට පස්සේ තියෙන ඉතින් වඩාගෙන යන්න. හරි. ඊට පස්සේ ඉතින් කැමති දවසක මෙහි ඇවිල්ලා ඕන කෙනෙක් වඩාගෙන යන්න. ඉතින් මම ආවත් එකයි නවත් එකයි. පුළුවන් වෙලාවට එන්න. අනේ හිටියේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලා වඩාගෙන යන්න. හරි අපි එන්න. හොඳයි ඉක්මනට පුණ්‍ය අනුමೋದනාව කළා සාකච්ඡාව අවසන් කරමු. ಮುದಾಂಸ ಸಾಕಾಚಾವ ಸಿದ್ಧಗಿರಿ ಮಹತ್ವಲ ಮಹಾನ್ ಸಂತಗಿರಿ ಪುಸ್ತಕ ಸಂಬಾರ ಕಷ್ಟ ರತ್ನಿ ಮೋತೆದಿ ಅವರ ಮೇ ಬಿಂಬಾತಿ ತತ ಕೊಟಾಶ ಕುಮನದ ಕುಮನರಿ ಸರಿ ಸಿದ್ಧ ಯಾಕರ ಮೇ ತುಮ ಕುಮನ ಶಕ್ತಿ ಅಭಿದೊನ ಬಲಾಬರುತಿ ಅವರ ಮನ ಮೇ ಪಲ್ಲಗಿ ಹರವರ್ಗಿ ಮ್ಯಾತಿ ಕೊಟಾಶ ಕಿನ ಕೊಟಾಶ ಸಿಬತ್ ಕರೆನ ಉದೋ ಬಕಾರ ಸಿಲಿ ನಾಮ ಸಿಬತ್ ಕರೆನ ದಂಟನ್ ಪೂಜಾಗಲ ಸಿಲಿ ನಾಮ ಸಿಬತ್ ಕರೆನ ವಚನ ಕಿಂಗ ವಚನ ಮಾತು ಸಿಲಿ ನಾಮ ಸಿಬತ್ ಕರೆನ ತುಮ ಕುಮನ ಶಕ್ತಿ ಅಭಿದೊನ ಬಲಾಬರುತಿ ಮಲೋಗಿ ನದಿ ಸಿಂಗ ಮಂಚಿತ ಪ್ರಸಾದಿ ಇಂಗಿತು ಹಮಕಿನ ಸಾಧು ಕಾರ್ಯ ದೆ मैं तुम करी तो नाता संबंधित देव कोटा कोटा तंगे कोटा में जानना दूसरा अनुदान तानु दांगे तानु दांगे ता उना जला पतना बुद्धि ताबु तुम चार चार करने नागमनि तुम तत्व सत्यम नारायण के मागे पूर्ण के अंतर वाले भी जान पड़े भी अमा मानिवान शांति के करके मत में कुल निष्ठा के वाहित आवास ना विवाह तुम मुनि मन से तागले तुम तावा साधु का दे यागे मबे नान संसार गमने जब के हमारे कथा ने किंग किंसा वादा प्रमाद दोष दूसरा कोटा गुना देव कुमार से से यागे मबे नान संसार गमने जब के माउद गुरु गुरु वेडी सौद सौद के दूत में निगाह वाली नाग कोटा नाग कोटा करा यागे पकड़ मरे आनवार के देव मामा तारा का बस पान सत कोटा नाग सत कोटा करा यागे मबे बाबा के पकड़ ना पिंबा सत कोटा नाग सत कोटा करा और साना से लोग सत का में जानना दूसरा अनुदान तानु दांगे तानु दांगे ता यागे दूध बाई सत कोटा में कुल जानना अनुदान सुतिगामी विवाह सुतिगामी तुम मनुष्य तुम सदा मनुष्य तारा बाग ತಲವಾರ ರಾಷ್ಟ್ರಕ್ಕೆ ಮಾರ್ಗೆ ಪೂರ್ಣಕ್ಕೆ ತಲವಾರಗೆ ಜಾನ ಬರಲಿ ಮಾಮಾನಿ ರಾಜಾಂತಿ ಕೆಲವರಿಗೆ ನಿಮ್ಮ ನಿಕುಸಿ ಕೃಷ್ಣ ಕೇವ ಹೇತು ವಾಸನ ವಿವಾಹು ಮೂಲ ನಿಮ್ಮ ಸಂಸ್ಥೆ ಆಗತು ಮತಾವ ಸಾಧು ಕಾರ್ಯ ಇವಾಗ ಮೇವು ಮುದಾಂತ ಕತರ ಉಪಕಾರ ಕೃಷಿ ನಾಟಮ ಇತರ ವೈ ಸಮಾಜ ಕಟ್ಟಿಕೊಳ್ಳಿ ಕೃಷಿ ನಾಟಮ ನೀವು ಶಕ್ತಿ ಅನುಮೋದಂಗೆ ಅನುಮೋದಂಗೆ ಅನುಮೋದಂಗೆ ಯತಿ ಧರ್ಮ ವಿಭಾಗ ತೆಗೆನಿಗೆ ನಾವು ಧರ್ಮ ವಿಭಾಗ ಪ್ರಜ್ಞಾ ಉದ್ಯಮ ಪತಿ ಉತ್ತರಿ ಸೌದಾಗ ಮೇನಾಗ ಮೇಗೆ ಅತ್ಯನ್ನ ಮಾರ್ಗ ಪೂರ್ಣ ಕರೆಗೆ ಧರ್ಮ ವಿಭಾಗ ಮೇಗೆ ಚಾಂಪಿಸಿ ನಿಕಿನ ಸದರ್ಮ ಸೋನಿ ಕಲ್ಯಾಣ ಕೃಷಿ ಸದರ್ಮ ಸೋನಿ ಯೋಗಿ ಸಮಾಜ ಧರ್ಮ ಧರ್ಮ ಪ್ರತಿಸತ ಪತ್ಯ ಮಿತ್ರಿ ಆಸಾದಿ ಆದಿ ನಿಸ್ತಾನಿ ತಸಿ ದೇನಗೆ ಸುವಾನ್ ಸೌದಾಗ ಮೇನಾಗ ಮೇಗೆ ಅತ್ಯನ್ನ ಉತ್ತರಿ ಮಾರ್ಗ ಪೂರ್ಣ ಕರೆಗೆ ತಿಕಾಶನ ಪ್ರಥಮ ಧ್ಯಾನ ತಿಕಾಶನ ತಿಕಾಶನ ತಿಕಾಶನ ಪೂರ್ಣ ಕರೆಗೆ ಅಮ್ಮ ಮಾನಿ ರಾಜಾಂತಿ ಕೆಲವರಿಗೆ ನಮ್ಮ ಕೃಷ್ಣ ಕೇವ ಹೇತು ವಾಸನ ವಿವಾಹು ಮೂಲ ನಿಮ್ಮ ಸಂಸ್ಥೆ ಆಗತು ಮತಾವ ಸಾಧು akan Nibbana paramasukhe insukita tarvetva Nibbana paramasukhe insukita tarvetva නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. යම් කින්තරතන ලෝකේ විජිත විවිධ අපතුරණ බුදු සමනති රත්න ධම්ම සමනති රත්න සංඝ සමනති තස්මාසති භවන්තු තේ. සිල් ලෝක සිල් සත්‍යයන් සිතක් ශාන්තියක් යහපතක්ම වේවා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවී සනසෙත්වා. සිල් දනාට සම්මා සම්බුදු සරණයි.